දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනාව සඳහා සීලුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආවුසෝ භික්ඛු ගාමං වා නිගමං වා පින්ඩාය සරන්තෝ නලබති ලූකස්සවා පනීතස්සවා යාව දත්තං පාරිපූරින් තීති ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් ඒ ආරම්භ වස්තු විස්තර කරමින් තවත් පියවරක් ඉදිරියට ඉදිරියට තියන්නයි මේ පාලි පාඨ ඉදිරිපත් කරේ මේ ඒක හරියට තේරුම් ගත්තොත් ආරම්භ වස්තුව ඒක නාට ජීවිතයේ විශේෂ භාගී අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන නිසා මේවට විශේෂ භාගීය ධර්ම කියලාත් කියනවා. ආරම්භ වස්තු කියලාත් කියනවා. නැත්නම් විරි ආරම්භ වස්තු කියලාත් කියනවා. මුති අපි මෙතෙක්කල් සාකච්ඡා කරේ කර්මාන්තයක් වැඩක් කරන වෙලාව සහ ගමනක් යාම පිළිබඳව අද මාතෘකා තැබුවේ ඒ වගේම අපිට බලපාන මේ ආහාර ගැනීම සම්බන්ධයෙන් එක එකනා තුල තියෙන මතිමතාන්තර නිසා ආහාරම කුසීත වස්තුවක් වෙන්න පුළුවන් එතකොට හාන භාගීය ධර්මයක් වෙනවා පරිහානියටපත් වෙනවා. ඒ වගේම ආහාරය පිළිබඳව දැන පාවිච්චි කළොත් විශේෂ භාගීය වෙනවා. නැත්තම් විරි ආරම්භ වස්තුවක් වෙනවා. ඒකට කියනවා ආහාරේ මත්ඤ්‍යතාවය කියලා. Taman කන ආහාරයේ ප්‍රමාණය දැන ගැනීම ඒක ඊ타ත්ම සංකීර්ණ මාත්‍රකාවක් අපි ශිෂ්ටාචාර මිනිස්සෙකේ ජීවන රටාව ගත්තොත් ප්‍රධාන ආහාර වේල් දෙකක් බීම වර්ග ආදි වශයෙන් මේ ශරීරයට අපි ඒ කැවිල්ලන වෙලාවේදී ඒක සාමාන්‍ය මතයක් තමයි කිසිම කෙනෙකුට ප්‍රශස්ත ආහාර වේල මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒක පිළිබඳව කවුරක්වත් පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒක කොච්චර ගැඹුරුද කියනවනම් මේ සරුවච්චන් වහන්සේගේ පතුලොච්චරණ ගුණවල එකක් තමයි භෝජනේ මත්ඤ්‍යතාවයේ තියෙන ਸਰුවචනාංශය දාන්නවා මොකද්ද ගත යුතු භෝජනේ ප්‍රමාණය මාත්‍රාව කියන එක. ඉතින් ඒක දන්නේ නැති වුණොත් ඒකම මාරාන්තික දෙයක් බාටපත් වෙනවා හාන භාගිය නෙවෙයි ඇත්තටම මාරාන්තික වෙනවා. ඒ නිසා ඒ පෙරදෙන විශ්වවිද්‍යාලයේ හිටපු ඒ pāli ආ බෞද්ධ අන්තේ මහාචාර්යිනී ලිඩිද සිල්ලා ප්‍රොෆෙසර් ලියලා තියෙනවා දිවෙන් සියදිවි නසා ගැනීම කියලා. අද ජනගහන දිහා බලනකොට දිව පිනවන්න යාම නිසා සිද්ධ වෙන මරණ යුද්ධවල මරණයට වැඩි වෙයි. තමන්ට කැයිතු දේ එහෙම නැත්නම් රසනහර පිනවීම සඳහා කන්න ගිහිල්ලා අන්තිමට දිවෙන් සියදිවි නසා ගැනීම කියන පොතක් ලියවිලා තිනවා. ඒක මම හිතන්නේ මේ වගේ රටවල බොහොම ප්‍රසිද්ධයි. ආහාරේ ප්‍රමාණය දන්නේ නැති නිසා ඒකෙන් ඇති කරගන්න මේ භාවනා මාර්ගේ නෙවෙයි සාමාන්‍ය සෞඛ්‍ය සාමාන්‍ය මානසිකත්වයේ සහ එදිනදා ජීවිතේ බලපාන හැටි. ඉතින් මේ සාරුවච්චන් වහන්සේගේ තියෙන කරුණා ගුණය කොච්චරද කියනවනම් ආහාර ගැනීම පිළිබඳව සාමනීරවරයෙක් පවා ශික්ෂාපද පුදුමාකාර ප්‍රමාණයක් කටපාඩම් කරගන්න ඕනේ. ඒක ඇත්තට භික්ෂුවකට අදාළ ශික්ෂාපද. නමුත් සාමනීර භූමියේදීම කටපාඩම් කළා දැනගන්න ඕනේ කැම ගැනීම පිළිබඳ. මොකද ඒක භික්ෂුවකට දානයක් දුන්නාට පස්සේ ඒක සමාජශීලී අවස්ථාවක්. පිරිස බලාන ඉන්නවා. ඒ බලාන ඉන්නකොට ඒ කැමේ ලීලාව හරියන්නේ නැත්තම් දාන දීපේකනාට ලොකු චිත්ත පීඩාවකටපත් වෙනවා. ඒක නිසා ඒ කැම ගැනීම සම්බන්ධව පුදුමාකාර ශික්ෂා පද තියෙනවා. ශික්ෂා පදවල ඒ තරම්ම ਸਰවචනාංශේ ඒක පෙන්ලා තියෙනවා. ਸਰවචනාංශේ රාජ්‍ය කුලයකින් ආපු කෙනෙක් නිසා ඒ වගේ කැම පිළිබඳව පුදුමාකාර හික්මීමක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය පුද්ගලයා අතර නෑ. අපි සාමාන්‍ය ආහාර දාමය ගැන කතා කරුවොත් ඒ පුංචි සත්තු හැම වෙලාවෙම මැරෙන්නේ ලොකු සතෙක්ගේ හක්කේ තමයි. පණ පිටිම තමයි තියලා හපන්නේ. උරගෙයින් ගෙහෙම එහෙම අනුකම්පාවක් තිතක් ඇත්තේ නැහැ. අල්ලගත්තනේ එතනම කනකොට හක්කේ ලොකු සතාගේ හක්කේ තමයි මැරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආහාර දාමේ යම් තැනකට ආවට පස්සේ මේ ක්ෂීරපායි සත්වයා ඒ ආහාර සකස් කරගන්න හැටි ඊට පස්සේ ඒ සඳහා තියෙන ශිෂ්ටාචාර ලකුණු රාශියක් ඇති කරගෙන තියෙනවා. ඒක ඉතින් ඒ සදාචාරයත් එක්ක අත්වල බැඳගෙන යන දෙයක්. මේ ਸਰවචනාංශයේ මේ ශාසනයට එන දුවදරුවන් එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී සාමනීර සාමනීරි සික්කමානා කියන ඇත්තන්ට නීති පද්ධති පරණවලා තිනවා. එතකොට මේ තමන් අනුන්ගෙන් යැපෙන අතර ඒ දානි දීපු කෙනාට ආහාර දීපු කෙනාට පිළිකුලක් ඇති නොවන විදිහට ආහාර වළඳන්නේ කියලා මේක ප්‍රමාණයක් වගේම ගොඩක් දේවල් බලපානවා. ඒක පුංචාම්දු කෙනෙක් වස්සසඬ සූදානම් වෙච්ච වෙලාවක ඒ ආම්දුරන්ගේ අම්මා පැණිකවුන් තුනක් හදාන ගියාලු. ආම්දුරන්ගේ අම්මා. ගිහිල්ලවලා ඒ අම්මා හිතුවේ මාස තුනට පැණිකවුන් තුන මාසින් මාසෙට දෙන්න. ඉතින් පළවෙනි දවසේම අම්මා නිසා පොඩි ආම්දුරෝ පෙරත්ත කරලා පැණිකවුන් තුනම කෑවලු. ඊට පස්සේ අම්මා කිව්වලු පොඩි හාමුදුරුවෝ වස් කාලෙම එක සැරේ කාගත්තා අයියා. පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් අම්මගේ හිත කලකිරලා තියෙනවා. Tamangeම දරුවා වෙනුවෙන්. ඉතින් ඒක නිසා ඒ ආහාර ගැනීමේදී භාවනාවට බලපාන හැටි, සංස්කෘතියට බලපාන හැටි, දායකයට පින් සිද්ධ වෙන හැටි ආදි වශයෙන් විශාල සමාජ ධර්මයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට අනික් අයට වඩා මේක බලපානවා එකක් මේ වගේ නේවාසික භාවනා කරනකොට අපි අනුන් දෙන බතක්නේ ගන්න වෙන්නේ. එතකොට ඒකේ තියෙන අර සදාචාරාත්මක ආචාර ධර්මමය කටයුත්ත බොහොම සංවේදනීයයි. Taman උපයාගෙන Taman ඍෂි පරිදි උයාගෙන කරනවට වඩා. ඉතින් ඒක නිසා යෝග ජීවිතයේදී මේක හරියට බලපානවා. අනිත් එක තමයි ඒ ආහාර වරදවා ගත්තොත් කුසීතකමට වැටෙනවා. විරියාරබ්බ පැත්තට නෙවෙයි කුසීතකමට වැටෙනවා. එහෙම නැත්නම් කෑපත රෝගය කියලා එකක් තියෙනවා. කෑවට පස්සේ පැත්ත වැටලා බුදිය ගන්න හිතනවා. ඒකට කියනවා කලා නිදි කියලා. වෛද්‍ය කලා නිදි කියලා ගහලා තියෙන බෝඩ් කාල නිදි. ඉතින් මේ බුද්ධ ශාසනයට දිගටම තිබිලා තියෙන චෝදනාවක් සර්වචන් වහන්සේ ඇතුළු මේ සියලුම ශ්‍රමණ ශ්‍රාවකයෝ දවල්ට කාලේ නිදා ගන්නවායි. ඒක නිගණ්ඨනාත පුත්තගේ සූත්‍රවල බුදුජානනාංශයට සහ බුදුජානනාංශගේ ගෝලිය ඔක්කොටම ඒ චෝදනාව තියෙනවා. මොකද ਸਰවඥාන්සේ දවල් දාහනේ ගත්තට පස්සේ දිවා විහරණයක් කරනවා. පොඩි වෙලාවක් පිරිසෙන් අයින් වෙලා විවේක ගන්න වෙලාවක් තියෙනවා. ඉතින් ඒක ඒ නිගණ්ඨනාත පුත්ත වගේ දෘঢ় ප්‍රතිපත්ති රකින්න අයගෙන් චෝදනා එල්ල වෙලා තිනවා. හොඳට කාලා බුදිය ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මේක හරි අමාරු තැනක් බැනුනාහ කටයුතු කරන්න බොහොම සංවේදී තැනක්. ඉතින් ඒ වගේ වෙලාවක යෝගාවචරයා කුසීත වස්තු වෙන්න පුළුවන් මේ ආහාරයේ පමණ නොදැනීම විරියාරම්භ වස්තුවක් පාටපත් කරගෙන හාන භාගිය වෙන්න පුළුවන් తত্ত্বය විශේෂ භාගිය தත්ත්වයකටපත් කරගන්නවයි කියන එක මේ යෝග ජීවිතය ඇතුළත සිදුවෙන එක. ඒ යෝග ජීවිතයට යන කවුරක්වත් ඒව දැනගෙන යනවා නෙවෙයි. ඒක නෙවෙයි අපේ ප්‍රධාන ශික්ෂාවත් එහෙම නැත්නම් ප්‍රධාන බලාපොරොත්තුවත්. නමුත් ඒ යනකොට දත යුත්තක් අපිට භාවනා වැඩ කර භාවනාවට යෙදිලා සතියයට යෙදිලා අපි එළඹ වාසය කරන වෙලාවක අප්‍රමාදව ඉන්න වෙලාවක ඒ හිතට බලපාන කාරණා හතරක් සමස්ත වශයෙන් කියනවා කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා. අපිට මේ වර්තමාන මොහොතට සත්‍යමත් වෙන්න හෝ නොවෙන්න, සමාධිමත් වෙන්න හෝ නොවෙන්න, ප්‍රඥාවන්ත වෙන්න හෝ නොවෙන්න කර්මජ ශක්ති බලපාන. උප්පත්තියෙම ලැබිච්ච මේ දහවි කියන උප්පත්ති කර්මයේම හොඳ නම් ගාක් වෙලාවට යාට භාවනාවේදී ඒ සහජ කර්මය බලපාන. එහෙම නැත්නම් ඉගෙනගත්ත දේවල් ඒ වගේම අත්දැකීමෙන් ලැබෙන දේවල් බලපානවා. නමුත් උප්පත්තියම අපිට ලැබෙනවා සමහර කට්ටිය උප්පත්තියම ප්‍රඥාවන්තයි. ඒ අත්තන්ට ලීෂි භාවනාව. ඊගා චිත්තජ හේතු ඒකට කියනවා අදිෂ්ඨාන ශක්තිය කියලා. යම් කිසි කෙනෙක් භාවනා කරන කරන යනකොට එයා මේ වරදින වේලාවල් හරියන වේලාවල් වැරදීමට ආසන්න කාරණේ හරියන්ට ආසන්න කාරණාව ආදි වශයෙන් දැනගන්නකොට එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩ කරනවා අර කරලා කළ පුරුදු වෙච්ච පුරුතේ ඒකත් බලපානවා ආරම්භක ශේෂයේ වශයෙන් භාවනා කරනකොට උතුජ වශයෙන් බලපානවා අධික උෂ්ණත්වය අධික සීතල බෑ සමශීතෝෂ්ණ කාලගුණය තියෙනවා හොඳයි නමුත් හැම තැනම භාවනාවට යෝග්‍ය නෑ ඉන්දියාවේ මධ්‍යම දේශය භාවනාවට ගැලපෙනවා. ඒක ප්‍රතිරූපදේශයක් විදිහට සඳහන් කරලා තියෙනවා. අන්තිම එක තමයි ආහාරය. Taman ගන්න ආහාරේ කෙලිම බලපානවා. ඒ කරන භාවනාවට හතරෙන් එකක්. ඉතින් ඒක නිසා භාවනා කරන ගමන් ආහාරය පිළිබඳ විවිධ පරිශන කරලා Taman තේරුම් ගන්න ඕනේ ප්‍රමාණේ ආහාර ප්‍රමාණය කොච්චරද කියලා. ඒ යෝග කර්මාන්තේට යෝග කර්මයට ගැළපෙන ආහාර ප්‍රමාණය. ඒක ලේසි නෑ ඒක කියන්න පුළුවන් මුළු ජීවිතේ පුරාම පැතිරෙන ජීවන පරිේශනයක් කියලා. අහවල් දේ හරියයි කියලා එක්කෙනෙකුට කිව්වට ඒ දේ ඊගා වෘත්තුවට ගැලපෙන්නේ වෙන තැනකට ගැලපෙන්නේ ඒ නිසා ඒ ඒ වෙලාවට අවශ්‍ය ආහාර ප්‍රමාණය දන්නවනම් එයාට ගමන භාවනා දියුණුව ප්‍රගමණය බාධාකින් තොරව කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආහාර වැරදුනොත් බාධා ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ pāli පාඨයෙන් කියන විදිහට යම් වෙලාවක තමන් ගමකට හෝ නිගමකට හෝ පින්නපාතේ වැඩපු වෙලාවේ ලැබෙන්නේ නැහැ ප්‍රනීත හෝ රළු හෝ ආහාර ඇති වෙන්න. ඉතින් එතකොට ඒකේන කුසීත වස්තුවක් වශයෙන් කල්පනා කරනවා නම් අද ඇතිවෙන්න ආහාර ලැබුණේ නැහැ කියලා එයා ඒක නිදා ගන්න හේතුවක් පසුබාණ්ඩ හේතුවක් කුසීත වස්තුවක් පාටපත් කරගන්න. අද මෙතන සරුවචනංශය පෙන්ලා දීලා තිනවා එයා දන්නවා අහංකෝ ගාමං වානිකමං වා පිණ්ඩාය චරන්තෝ න නාලත්තං දුකස්සව පංචසව භෝජනස්ස යාව දත්තම් පාරිපූර්ණයි. මට බඩපිරෙන්ට ආහාර ලැබුණේ නැහැ. ලැබිලා තියෙනවා ප්‍රමාණවත් මදි. ඒ වගේ වෙලාවක මගේ ඇඟ හුඟක් ආහාර ගත්තනම් දල දඬු වෙනවා. දැන් ඇඟ හොඳට කර්මන්නේයි. ඒ නිසා මම ලහු භාවයේ කර්මන්‍ය භාවයේ පදනම් කරගෙන මම විද්‍ය ආරම්භ කරන්න ඕනේ කියලා ඒ ආහාර මධිකම පසුබාහන කාරණාවක් කරන්න නැතුව වැර වඩන්න සතිමත් වෙන්න සක්මන් කරන්න පරියන්ක කරන්න කාලය ගත කරනවා. ඉතින් ඒක මේ ශාසනික ආදර්ශ ගොඩක් තියෙනවා. ශික්ෂා පද වශයෙන් උත් සිද්ධ වෙච්ච අවස්ථාවලුත් හරියට තියෙනවා. ඒ නිසා ඒක කැමටික හරියට ප්‍රමාණය ලැබුණ නැහැ කියලා අපි කුසීත වෙනව වෙනුවට යම් ලැබිච්ච ආහාර ප්‍රමාණය මතින් ආරම්භ කරනවා නම් සක්මනක් හෝ පරියන්කයක් හෝ ඒ පරියන්කය සක්මන හරියනකොට ඒකෙමුත් ආහාර වගේම පුදුමාකාර ශක්තියක් ඇති කරලා දෙනවා සමතුලිත භාවයක් ඒ නිසා කොතනකින් හරි ආරම්භ කරලා දුන්නට පස්සේ ඒ කුසීතකම බඩගිනිකම කුසීත වස්තුවක් කරගන්න ඕනේ නෑ. Taman දන්නවනම් මේ වැඩේට බහින්න ඕන කොහොමද කියලා එයාට පුළුවන් වෙනවා මේ භාවනාවෙන් ලැබෙන ජවය ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඒක උඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා උඟක් වෙලාට මුලින්ම වැඩට නොබැහැ. භාවනාවට නොගිහි නතර වෙනවා. ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ මිනිසෙකුට ඇත්තටම ආහාර ಜಾති තුනක් අවශ්‍ය වෙනවා ඝන ද්‍රව වායු කියලා. ඒ ඝන ආහාරයට තමයි අපි මෙතන කබලින්කාර ආහාර කියලා කියන්නේ. හපලා, කපලා කොටලා කන ආහාර වලට. ඉතින් අපි බැලුවොත් අපේ භවනා නොකරන වෙලාවක මේ බට්ටික උපයගන්න අපි කරන කර්මාන්ත ඒ කර්මාන්ත වලින් ආහාරය තපය ගන්න එක බඩගෝස්තරය කියලා කියනවා. මේකට නැත්නම් ජීවන රටාව කියලා කියනවා. මේකට නැත්නම් වෘත්තිය කියලා කියනවා. ඉතින් අපි මේ මහන්සි වෙන්නේ ඇත්තටම රැකියාවක් කරලා ගොවිතැනක් ආයෝජනයක් කරලා මේ බඩ රස්සාව කියලා මේකට කියනවා. ඉතින් මේ බඩට අපි ගන්න ආහාර ප්‍රමාණයත් අපි ඒ සඳහා මහන්සි වෙන ප්‍රමාණයත් කියලා බැලුවොත් ඉස්සර හිටපු ජනතාවට වැඩිය දැන් ඉන ජනතාව කාර්යක්ෂමතාවෙන් අඩුයි කියලා පේනවා. මේ බත් ටිකට මහන්සිනවා හරියට වැඩි. ඒකට කැප කරන කැපකිරීලි මෙච්චරයි කියලා නෑ. ඒතියෙදි තව දුරටත් ඒ ගැන කිසිම තැකීමක් නැතුව ඒ දිගටම මේ බඩ බොක්ක බඩ වීත කියලා කියන්නේ. ඔය බඩ වීත රැක ගන්න කරන කටයුත්ත දිහා බලනකොට පුදුමාකාර බඩ ජාරිකමක් දුමාකාර විදිහට ඒකට කුසලතාවයකින් තොරව අත්නෝමතිකව කටයුතු කරනවා. ඒක සලකා බැලුවොත් අපිට පේනවා අපි දවසින් කොච්චර වැඩ කරනවද කාලේ ගන්නවද කියලා මේ බට්ටි උපය ගන්න. ඒ වගේම මේ ඝන ආහාර වගේම ද්‍රව ආහාර අපිට අවශ්‍ය වෙනවා. මේ රටවල වුණ වතුරත් ගණන් තමයි. ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තාම වතුර ටික නිකන් හම්බ වෙන්නේ. අපි ඒ කියන්නේ එච්චරම ඔය කන ආහාර කබලින් කාර ආහාර විතර වැඩි වතුර ගැන තකන්නේ ඒ නිසාත් අපි හරියට ලෙඩ වෙනවා. ඒකට එච්චර වියදම් නැති වුණාට වතුරත් ඝන ආහාර වලට වඩා වටිනාකමක් තියෙනවා. ඊටත් වැඩි තීරණාත්මක වටිනාකමක් තියෙන වායුව. අපි මේ ආස්වාස් ප්‍රසවාස කරන වාතය. ඉතින් මේ බඩගෝස්තරේ හොයන්න කියලා අපි කැලෙන් ගමට ගමෙන් නගරෙට නගරෙන් රාජධානි වලට ගියාට පස්සේ එnde එnde එnde එnde වාතය පිරිහිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දන්නවනේ මේ බඩගොත්තර හොයන්න මේ කැලෙන් පිට වෙනකොට පස හැරෙව්වේ කැලේට කියලා. ඊට පස්සේ ගමටයි මුණ දැම්මේ කියලා. ගමෙන් නගරෙටයි කියලා නගරෙන් රාජධානියටයි කියලා. මේ පස හරවපු කැලේ තියෙන විජන වාතය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් බුදුජානනාංශය කියනවා කෙනෙක් කැලියට පස් හරවන එකක් නැහැ කියලා. මොකද මෙහි තියෙන වාතයට කියන්නේ ජන වාතය කියලා කවුරු හරි හුස්ම ගත් එකක් තමයි මෙහිදී ගන්න වෙන්නේ. ඒක පොඩි සීමාවක් ඇතුළත කවුරු හරි ප්‍රසවාස කරපු වාතයක් අපිට ගන්න වෙන්නේ. ආරණ්‍යක ඉන්නකොට එහෙම එකක් නැහැ. හැම වෙලාවෙම විජන වාතයක් ලැබෙන්නේ. නමුත් අපි ඒක දන්නේම නැහැ. ඒ වාතය කොච්චර කෙලසිලාද තියෙන්නේ. ඒක මේ වතුරට ආහාර ඝන ආහාර වලට වැඩිය කොච්චරක් අපේ මානසිකත්වයට බලපානවද කියලා ගුණාත්මක වශයෙන් තබා සංඛ්‍යාත්මක වශයෙන් කියනවා ඝන ආහාරයක් නැතුව මාස 6ක් ඉන්න පුළුවන් ද්‍රව ආහාර නැතුව මාස 7යි ඉන්න පුළුවන් නේ වාතේ නැතුව විනාඩි 7යි ඉන්න පුළුවන්. නමුත් අපි කොච්චර පුංචක්ද මේ වාතය ගැන සලකන්නේ. අඩු ගන්න මේ ආනාපාන ගැන හුස්ම ගැන එක් බඩ රසාවට මෙච්චර නැටුවට අපි ජීවිතයක් ජීවත් කරනකොට කියනවා අවුරුදු 100ක් විතර ඉන්න මිනිස්සෙක් හුස්ම කෝටි 13000ක් 13 ලක්ෂයක් ගන්නවා කියන. හුස්ම කෝටි 13ක් ගන්නවා කියන. ඉතින් මේ භාවනාවට පෙළඹෙන්නේ නැත්තම් අපි කීයක් හුස්ම 100ෙන් ගන්නවද? කීයක් හුස්ම ගත්තා හෙළුවා කියලා දන්නවද? අඩු ගානේ කෝටි ගානවත් දන්නේ අපි මේ කෑමට මෙච්චර නටනවා කැමරට මෙච්චර ක්‍රමසහවිදි හොයනවා. ඒ වෙනුවට මේ වාතය වරදා ගත්තොත් විනාඩි 7ක් ඇතුළත මැරෙනවා. එවැනි වාතයක් පිළිබඳ කිසිම තැකීමක් නැහැ. ඒක ලියලා මේ කැමරට නැත්නම් මේ වතුරට නැත්නම් බීමට පුදුමාකාර মালටිනේෂනල් মালටි බිලියන් කම්පැනිස් වල වැඩ. නමුත් මේ හැම වැඩකීම වෙන්නේ වාතය පිරිසුදු වෙන එක. තාම බිස්නස් එක පටන් ගන්න නෑ නෑ කියන්නත් බෑ. ඔය ඉංගලන්තේ තියෙන ස්ටෝන් හෙන්ජ් වලින් කන්දක් කොටින් වාතය අරගෙන ඒක රාත්තුලකට පිටු කරලා දුන්නාම චීනේ ඒ තදබර ජනගහනින තැන් වලට ඒ වාතයේ සෑහෙන ගාණකට විකුණන්න පුළුවන්. පිරිසුදු තැනකින් ගෙනල්ලා ඒ රටවලට විකුණනවලු. ඔය සයිබුනානා ඉන්න කාලේ සයිබුනානාට කිව්වලු මේ නෝනට උණ ඒ නිසා නුවර හුලන්ටික් වදින්න හරියොත් හොඳයි කියලා. ඌට මතක් වුණාලු අඩේ ගියේ පාර උහුලං ගැහුවේ බයිසිකලයකට නුවර ගිහිල්ලා කියලා උහුලං ඇරලා ඇල්ලු අලු ගෙනල්ලා නහයට නුවර උහුලං වදින්න කියලා. ඒ ඉස්සර කාලේ දැන් නෑ. දැන් එංගලන්තේ මේ එංගලන්තේ තියෙන ස්ටෝන් හෙන්ජ් කඳු වලින් ගෙනියන උහුලං චීනෙට ගෙනියනවා නුවර උහුලං වගේ. ඉතින් එහෙම තියේදී අපි මේ තාම වැදගත් අපි ගන්න ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයට සලකන සැලකිල්ල නැත්නම් හුස්මට සලකන සැලකිල්ල ආනාපානට සලකන සැලකිල්ලත් මේ කෑමට සලකන සැලකිල්ල දිහා බලනකොට මනුස්සයා නිකන් ඔළුවෙන් හිටගෙන ඉන්නා වගේ පේන තියෙනවා. සැලකේ යුතු පැත්ත කොහෙදෝ තියෙද්දී කිසිම තැකීමක් නැතුව තමන් ගන්න වාතය පිළිබඳ හැඟීමක්ම නැතුව අර වාතේ පිරිසිච්ච කෙලසිච්ච තැන් වලට වෙලා මේ ගත කරන ජීවිතය දිහා බලනකොට එන ලෙඩේ මොකෙන්ද කියලා අල්ලන්න බෑ. ඒ නිසා ඒක ගැන ආහාරයේ මත්ඤ්‍යතාවය කිව්වහම මේ Taman ගන්න වාතය පිළිබඳවත් විජන වාතය පිළිබඳව පිරිසුදු වතුර ටික පිළිබඳව කල්පනා කරන්න ගත්තොත් අද ඒක මේ ලබා ගන්න බැරි තරමටම පරිසරය කෙලසගෙන ගත කරනවා. ඒක පරිසර දූෂණ අංශයට බලපානවා. ඒක පැහැදිලිව ඇත්තටම භාවනාවට බලපානවා. භාවනාදී Tamanට විජන වාතය ලැබෙනවා නම් ඒක හරි පිරිසුදු භාවනාවට මේ ජන වාතය එහෙම නැත්නම් හුස්පගත් වාතය අපිව හඩු ගඳ කියලා කියන්නේ. ඔන්න ඕකට තමයි හඩු ගඳට තමයි මම මේ කතා කරන්නේ. මේ තැනගත් එක්ක ඉන්න ගියාම හඩු ගඳ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්වෙන්න අපි කතා කරන්නේ හැබැයි අපි අර මේ ආහාරවල තියෙන පිරිසුදුකමයි පුදුමාකාර විදිහට ඒකට සලකන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒක සමානාත්මක සැලකිල්ලක් අපි කරනවා නම් ඒ මොකද මේ වාතයේ වගේ දෙයක් ජලයේ වගේ දෙයක් වරදගත්තට පස්සේ ආය හරවන්න බෑ. ඒක ස්ථිර හානියක් කරනවා. ඉතින් ඒක පිළිබඳ නොසලකිල්ල පේනවා. නැත්තම් සලකිල්ලේ තියෙන විසම භාවය පේනවා. ආහාර වලට මිනිස්සු දඟලලා දඟලිල්ල. සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුසියෝ කියලා උදේ ඉඳලා ඇඳ වෙනකන් ගිහලා බැලුවා සිංගප්පූරුවේ කනවම තමයි වැඩි. පුදුමාකාර කැම જાති තියෙනවා පුදුමාකාර රෙස්ටොරන්ට් තියෙනවා කොයි වෙලාවෙ බැලුවත් වැඩි කණ එකම තමයි. නමුත් භාවනා කරනකොට දානේ ටික ප්‍රතිවේක්ෂාවෙන් වළඳන එකයි ඒ කරන කිජු භාවය දිහා බලනකොට මේ බුදුහාමතු උගන්වන මේ බෞද්ධ සංස්කෘතියේදී හැම වෙලාවෙදීම මේ ආහාරය නිසා කුසීත වෙන්න පුළුවන් කෙනාට ආහාරයම විද්‍යාරම්භ වස්තුවක් කරන්න බුදුරජාණන් වහන්සේ උගන්ලා තියෙනවා. ඒක සඳහන් වෙනවා විචිත්‍ර අවස්ථාවක ਸਰුවචනංශ වැඩ ඉන්න කාලේ ආනන්ද හාමුදුරුව බොහෝ මහන්සි වුණා භික්ෂුණී ශාසනය ඇති කරා. ඒ වගේම මේ ආනන්ද හාමුදුරුවට හරියට චෝදන ලැබුණා. මේ කාන්තාවන් විශේෂයි වැඩි සුවදකමක් පෙන්වනවායි කිය. මොකද ආනන්ද හාමුදුරුව ਸਰවචනාංශ වගේම ගොඩාක් මහපුරුෂ ලක්ෂණ සහිත බොහෝම රූප සම්පත්‍ය සහිත කටහඬ හොඳ බණ කියන්න දක්ෂ හාමුදුරුව කෙනෙක්. ඒක නිසා භික්ෂුණීන්ට බණ කියමේදී ඊටාම දක්ෂකමක් දක්වලා තියෙනවා. ඒ නිසා මහා කාශ්‍යප සරුවත්යන් වහන්සේ කාශ්‍යප ස්වාමින් වහන්සේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ ආනන්ද හැමතුරන්ට කුමාරක වාදයෙන් තමයි බැලලා තියෙන්නේ. ඔබ නිකන් කුමාරයා වගේ හැම වෙලාවෙම මේ භික්ෂුණී ආරාමයේ තමයි ඉන්නේ කියලා. ඒක ධර්ම සංගායනාට ඉස්සලා කෙලිම චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට සාක්ෂියක් වෙන තැනක් පේන්න තියෙනවා මේ භික්ෂුණු පස්සේ සූත්‍රයේ ඒක භික්ෂුණියකට ආනන්ද හැමතුරු නොදක ඉන්න බැරි තත්ත්වයටපත් වෙලා. ලහුසික් කියලා කියන්නේ. ඒක ඇවිල්ලා උණක් ඇවිල්ලා. ඉතින් ටික දවසක් යනවලු ඇඳෙන් නැගිටින්නම බැරිලු. ඊට පස්සේ උපාසක උපස්ථායට කතා කරලා කිව්වලු මම මෙතනින්ම මැරලා යනවා. ඒ නිසා මට මැරෙන්න ඉස්සෙල්ලා බණක් අහන්න ඕනේ ආනන්ද හැමදුරට එන්න කියන්නේ කියලා. හොඳ වෙලාවට ආනන්ද හැමදුරට තේරිලා තිනෝ කාරණා. ඉතින් ආනන්ද හැමදුර යනකොට දැන් ඉස ඉඳලා පොරවගෙන බොහෝම අමාරුයි. හොර ලෙඩ ඇඳේ. ඉතින් ආනන්ද ආමතුරුත් ගිහිල්ලා ආසනේ පනවවට පස්සේ ඒකේ වාඩි වෙලා ආනන්ද ආමතුරු බණක් පටන් අරන් තිනවා. බගිනී නංගී මේ සාසනේ මේ බුදුහාමුදුර අපිට උගන්ලා තියෙනවා මේ කය හටගන්නේ හේතු හතරක් නිසායි කියලා. තෘෂ්ණාව නිසා කය හට ගන්නවා, මාන්‍ය නිසා කය හට ගන්නවා, ආහාර නිසා කය හට ගන්නවා, මෛතුන සේව නිසා කය හට ගන්නවා. ඒ නිසා අපේ මේ කයට ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ඒකෙන් මේ තෘෂ්ණාව නැත්නම් අපේ රාගේ නිසා අලුත් දරුවෝ විහි වෙනවා. ඉතින් ඒක කවුරුත් දන්න දෙයක්. තෘෂ්ණාව නිසා මේ කය හට ගන්නවා. ඒ වගේම මාන්නේ නිසා මේ හටගත්ත කය අපි පුදුම විදියට හුවා දැක්වීමට කටයුතු කරන මේ රූපලාවන්‍ය ආදී නැත්නම් මේ බල කාමයේ බාහු බල ශක්තිය සඳහා පුදුමාකාර විදියට මිනිස්සු දඟලනවා. ඒ නිසාත් අපේ කාය වර්ධන වැඩ කරනවා. ඊට පස්සේ ආහාරන් නිසායි. ආහාරත් ගත්තේ නැත්නම් කාය හිටින්නේ නැහැ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියලා තියෙන හැම සතෙක්ම ලෝකේ එක ධර්මයක් තියෙනවා ආහාරය තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා ආහාරයෙන් තමයි කය හැදෙන්නේ. අනිත් එක මෛතුන සේවනයේ. දැන් ආනන්ද හාමුදුරුවෝ මේ සූත්‍රයේ තණ්හා නිස්සය තණ්හම් පජහති කියලා ක්‍රමයක් උගන්වනවා. මේ කය ඇති වෙන්න හේතු වෙන තෘෂ්ණාවම තෘෂ්ණාව දුරුවන් කිරීමේ ක්‍රමයක් බුදුහාමර උගන්වනවා. තණ්හා නිස්සය තණ්හම් පජහති. ඒකල කියනවා ඒකට බොහොම සූක්ෂම විදියට කාරණා පෙන්වන්නේ මේ ලෝකේ මිනිස්සු 100%ක්ම කියන්න පුළුවන්. වැඩිම කාමී එහෙම කාමයෙන්ම ගත කරද්දී ඒක නිකන් දස්සන කාමේ, ශවන කාමේ, සමුල්ලේපන කාමේ, කියන්නේ අරූප බලන්න තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව, ඇලි ගලි වාසය කරන්න තියෙන ආසාව, සම්භෝගයට ආසාව, සංසර්ගයට තියෙන ආසාව වගේ මුළු ලෝකෙම තියෙන එච්චරයි. එහෙම නැත්නම් මේක කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ අපි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයට පහඳින එක කරන්නේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී කාට හරි තේරුණොත් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිනවා මේ තෘෂ්ණා ක්ෂය කිරීමේ ක්‍රමයක් තේරුම් කරලා දීලා තියෙනවා. මේ මුළු ලෝකෙම යද්දි කාමෙට මම ආසාවක් ඇති කරගන්නවා. නැත්තම් කියනවා මුළු ලෝකෙම ආශා කරද්දි කාමෙට මම ආශාවක් ඇති කරනවා මම කාමේ ප්‍රහාණය කරනවා. කියලා ඉතාම දැඩි අදිෂ්ඨානයක් නැත්නම් ආශාවක් ඇති කරගන්නවා. ඇති කරනියොල යා සීල ශික්ෂාවෙන් පටන් අරගෙන සමාධි ප්‍රඥාදී ශික්ෂා කරලා මේ කාමයේ දුරු කරනවා. ඒ දුරු කරන්න යාට හේතු වෙන්නේ මම කාමයේ දුරු කරමි කියලා ගන්න මේ දැඩි ආශාව. ඒකට කියනවා කුසල ඡන්දය. කුසල ඡන්දය නිසා කාමයේ දුරු කරන්න පුළුවන්. ඊට පස්සේ මානං නිසාය මානං පජහත. අපි ලෝකේ ජීවත් වෙන හැම වෙලාවෙම අනිත් එක්කනට වැඩිය කැපිපේන. ඉතින් ඒක හැම ශිල්පෙම හැම නිර්මාණ ශිල්පයකින්ම හැම ප්‍රගතියෙම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අමලා තාත්තලට වැඩිය අපි දක්ෂයි. එහෙම නැත්නම් අපේ සමාජ ජීවත් වෙනට වැඩිය අපි දක්ෂ කියලා හැම වෙලාවෙම මාන්නයක් ඇති කරන්නේ තියෙන. ඒක හැම මේ ව්‍යාපාරිකින්ම හැම අධ්‍යාපන ක්‍රමයකින්ම හැම දේශපාලන ක්‍රමයකින්ම හැම ආර්ථික ක්‍රමයකින්ම පෝෂත් කරනවා පෝෂණය කරනවා. ඒ අත්නෝමතිකයි. ඒ කිසිම තැනක ඒකේ අඩුපාඩුවක් අවුරක්වත් දකින්නේ නැහැ. හැම වෙලාවෙම කැපිපෙනීම සඳහා ගත කරනවා. Uh, survival of the fittest. ශක්තිමත්ම කෙනා තමයි ජාතිය බෝ කරන්නේ. එයාගේ ඥාන තමයි යන්නේ. ඒ නිසා උත්සාහ කරනවා. ඉතින් ඒක සමාජය දිහා බලනකොට හතියේ කොන ගෑවිලා තියෙන දෙයක් තමයි හැම කෙනාම අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා. ඉතින් අමරනාත් නින්දයයි කියලා කිව්වද මාට වෙනකොට අමරනාත් කියන නම කෙනෙකුට නින්දයරින් ගන්නෑ මම හිතන්නේ. ඉතින් කොහොම හරි අයියා වෙන්න එපායි කවුරු හරි. ඉතින් මෙහෙම කරගෙන ලෝකයක් තියෙද්දී කෙනෙකුට හිතෙනවලු බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළලා නිහතමානිකම උගන්වනවා. නිහතමානී මිනිසයා පිරිච්ච ගතියක් ලබනවා. කියලා මාන්නයක් ඇති කරගන්නවා අනික් සේරම ලෝකේ මේ මානෙට වැඩෙද්දී මම මානෙ විනාශ කරන්න විනාශ කරන ඔක්කොට මිස්සලා මම මානෙ විනාශ කරනවායි කියලා මානයක් ඇති කරගන්නවා මානෙ නැති කරගන්න. ඒක තමයි අපි භාවනා කරන්න කරන්න කරන්න අපිට තේරෙන පටන් අර ගන්නවා. අපිට යම් තාක් භාවනා කරලා ප්‍රතිඵල හරි පිළිබඳ ලබා ගැනීමේ ආසාවක් තියෙනවා ඒක භාවනාවට බාධායි. භාවනා ප්‍රතිඵල වුණා කියන්නේ. නමුත් නිහතමානී වෙන්න වෙන්න වර්තමාන මොහොතට එනවා කියන එක එච්චර අමාරු නෑ. නැත්නම් නිහතමානී වෙන්න වෙන්න මේ හුස්මක් වගේ දෙයක් බලන්න එච්චර අමාරුවක් නෑ. නිහතමානී වෙන්න වෙන්න මේ අනකොට එනකොට වම දකුණ කියලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වීට පැඩිය මොකක් හරි එහා ගිය තරංගකාරී තත්වයකට ගියොත් තමයි හිතෙන්නේ මේ හුස්ම බල්ලා කොහොමද නිවන් දකින්නේ. ඒක නිකන් හුලන්නේ. උලංගල්ලා කොහෙද නිවන් දකින්නේ. මේ පයින් ගිහිල්ලා කොහොමද නිවන් යන්නේ? ඒකට මාක් හරි ඉන්ටර්කූලර් එක හරි ලොකු වාහනයක යන්න වෙයි කියලා මේවා හොයනවා මිසක් අහිංසක වුණොත් නිහතමානී වුණොත් නිවන්ට හරි කිට්ටු. ඊට පස්සේ සඳහන් කරනවා ආහාරං නිසාය ආහාරං පජාති. මේ ලෝකේ ස්වභාවික දෙයක් තියෙනවා ආහාරය නැතුව මේ කය පවත්වන්න බෑ. ඒ නිසා පවත්වන කය නැත්නම් ආහාරය පිළිබඳ පරිභෝගය ප්‍රමාණය දැනගෙන කෙරුවොත් ජීවිතයටත් උදව් වෙනවා. එහෙම නැත්නම් භ්‍රමචරීරත් උදව් වෙනවා සතියටත් උදව් වෙනවා. කිසිම කෙනෙකුට කවමදාකවත් තමන්ට නිසි ආහාර ප්‍රමාණය දැනගන්න විදියක් නැහැ. දන්නේම නැහැ. ඒක පිළිබඳ හැමදාම තියෙන්නේ ආහාර සම්බන්ධ රෝග. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා jigaccha parama roga කියලා. ලෝකේ ඉස්සල්ලාම තිබිලා තියෙන්නේ මේ බඩගින්න පිපාස කියන රෝග දෙක විතරයි. තමතර තණ්හාව නිසා මානෙ නිසාද රෝග ගාන ලෙඩ ගාන කොච්චරද කියලා කියන්න බෑ. එන්නේ එන්නේ එන්නේ ලෙඩ ගාත වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ආහාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පිටක් පිටක් පාසා ගන්න දාන පිටක් පිටක් පාසා මෙනෙහි කරමින් දානේ ගන්න එකේ ප්‍රයෝජනේ සලකලා එහෙම නැතුව මේ තිබුණට කෑවා හෝ අපි ජීවත් වෙන්න ඕනකමට කනවා මිසක ඛණ්ඩ ජීවත් වෙන්න එපයි කියලා. දැන් සාමාන්‍ය මිනිස්සුගේ දිනතරය බැලුවොත් එයා මේ ඩිනර් එකට යන්න තියෙනවා, ලන්ච් එකට යන්න තියෙනවා, ඕකෙන් ගණන් කරන්නේ. මේ ඛණ්ඩමනේ ජීවත් වෙන්නේ. නමුත් මේ ජීවත් වීම සඳහා කනවා කියනකොට ඒකට කියනවා ප්‍රයෝජනෙ සලකලා කනවායි. අන්නේ ප්‍රයෝජනේ සලකලා කනකොට තමන්ගේ පිටක් පිටක් පාසා ගන්න ආහාර පිටුවක් පිටුවක් පාසා මෙනෙහි කරමින් නැත්නම් එක වැඩකට එකක් කරන ගමන් ආහාර ගන්න ගියොත් ඒ කෙනාට බඩ පිරෙනකොට තේරෙන්න පටන් ගන්නවා. මට දැන් කැම ඇති කියලා. ඒකට කියනවා ඉන්ටරොසෙප්ෂන් කියලා. බඩගින්න එනකොට බඩගින්න තේරුම් කරලා දෙනවා. අපි කොනතරම් රාජකාරී දිලා හිටියත් ඒ මොලේ තියෙන එක ක්‍රමයකට ස්නායු වල තියෙන ක්‍රමයකට මට දැන් බඩගිනි කියලා තේරෙනවා. ඒ වගේම බත් කන වෙලාවේදී කැම ටික ගන්න වෙලාවේදී සිහියෙන් මිනිහි කර්මින් දාන ගන්නවනම් එයාට මිදැයි ඇති කියන එක තේරෙනවා. එහෙම නැතුව අපි කතා කර කර වැඩවලදී ගත කෙරුවොත් බොහෝ විට අපි සීමා වික්මවලා අර කැමරාසේ නිසා හෝ මොකක් නිසා හෝ මට්ටම පයින්නවා. මට්ටම පෙන්නට පස්සේ එයාට ඒක මේ දිරවීමේ ප්‍රශ්න ස්ථූල භාවය ලෝ নানা ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා ගන්න ගන්න පිටක් පාසා මෙනෙහි කරමින් ආහාර ගන්නවා නම් ඒ කෙනාට බත් කන වේලාව සතිය පිහිටවන වේලාවක් වඩපත් වෙනවා. විශේෂ මේ මහසි භාවනා ක්‍රමයේ සඳහන් කරලා තියෙනවා කෑම ගන්න වෙලාවේදී සමූහයේ ඉඳගෙන කෑම ගන්න ඒක කාගේ හරි අධීක්ෂණයක් කරති කරන්න. මේකම අනනවා මේකම කටේ තියෙනවා මේ රසයේ මේමයි මම දාන ටික ගන්න කියන එක කරගෙන යනවනම් ඒ කෙනාට ප්‍රමාණය එනකොට කැම පිළිබඳව ඇති භාවයක් එනවා සමහරුන්ට මේක මේ වගේ බණක් අහුවට පස්සේ විශේෂයෙන්ම අර Tamange තියෙන කැමර තියෙන ගිජුකම නිසා දානේ වළඳන වෙලාවේදී සිහියෙන් පතෙන් දානේ ගන්න ගියොත් ගිජු දාණයට පිළිබඳ ජුගුප්සාවක් පහළ වෙලා එහෙම නැත්නම් ආහාර පිළිබඳව අත්කිලමතාන යෝගයට වැටලා බඩගිනි තියෙද්දිම ඇති කියලා හිතා කිය අතාරින්න වෙනවයි කිය. ඒක මහසිසාරද ස්වාමීන් සඳහන් කළා තියෙනවා මේ වයසක ඇත්තන්ට භවනා කරන්න ගියාම බොහෝ විට මේ ඕනෑමට වැඩි තදින් මේ ආහාර පිළිබඳ ප්‍රශ්න ගත්තාම ඇති වෙන්න කැම ගන්න නැතුව අර ආහාර පිළිබඳ තියෙන පිළිකුල නිසා ආහාර නොගැනීම නිසා සමහරට වැඩමුළු අතරමඟදී දුෂ්කරතාවට දුර්වලතාවට පහළ වෙනවා. නමුත් හරියට මේ පිටප් පිටප් පාසා ප්‍රමාණ දැනගෙන Brahmacharya අනුග්‍රහය පිණිසයි මම මේ වළඳන්නේ. නැත්තම් නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය කියන විදිහට මේ ජවයේ පිණිසවත් මදේ පිණිසවත් මේ රූපලාවන්‍ය වැඩිවීමටවත් චෛවර්ණ්‍ය වැඩිවීමටවත් නෙවෙයි මේ Brahmacharya අනුග්‍රහය කියලා කටයුතු කරනවා නම් ඒ කෙනාට දානේ වන්දන වෙලාවේ දීර්ඝ ප්‍රතිවේක්ෂ වාක්‍යයක් දීලා තියෙනවා. ශූර අඳින වෙලාවට වැඩිය සීනාසනයක් පාවිච්චි කරන වෙලාවට වැඩිය බෙහෙත් පිළිකරක් පාවිච්චි කරන වෙලාවට වැඩිය පින්නපාතේ වළඳන වෙලාවේදී මෙනෙහි කළ යුතු වාක්‍ය බොහොම දිගට දීලා තියෙනවා. ඉතින් ඒකෙන් එක විදිහකට ඉඟි කරන්නේ කටට බත් පිඩුවක් ගියාට පස්සේ වැඩි වේලාවක් හපන්න කියලා. ඒක නිසා අඩු ප්‍රමාණයක් හෝ හොඳට හපල වැළඳුවොත් හොඳට කෙලත් එක්ක පොඩි වෙලා ගියොත් අපේ ආහාර ජීර්ණයේදී පිෂ්ඨ ධාතු ජීර්ණේ සිත් වෙන්නේ කටේදී විතරයි. මොකද කටේදී විතරයි භෂ්ම මාධ්‍යක තියෙන්නේ. කේතේ භෂ්ම මාධ්‍යය තියෙන්නේ. ඉතින් ඒක අපි හුඟක් වෙලා හපහපා ඉඳලා ගිල්ලොත් බොක්කයට වැටෙනකොටම ඌරෙන් පල්ලෙහාට යනකොට මේක අම්ල මාධ්‍යයට මාරු වෙනවා. ඊට පස්සේ ආහාර මේ පිෂ්ඨ දිර වීම නතර වෙනවා. ඒ කියන්නේ තෙල් සහ ප්‍රෝටීන් දිර වීම වැඩ පිළිවෙලට යනවා. ඉතින් ඊට පස්සේ ඒ ආහාර පල්ලෙහාට ගියාට පස්සේ අර බාගෙට දිරව පිෂ්ඨ නිසා ඒ සීනි නිෂ්පාදනයේ නැත්තම් දීවැඩිය රෝගේ බොහෝ විට ඇති වෙනවා. ඒක නිසා වැඩි වේලාවක් දානි ටික හපහපා ඉන්නවනේ. එහෙම නැත්නම් ඒක හොඳට රස විඳිනවා නම් ඒ රස විඳින කෙනාට තේරෙන්න පටන් ගන්නවා. ඇඟට උරා ගන්න ඕජා ප්‍රමාණය, ආහාරයේ ඕජා ප්‍රමාණය වැඩි වෙනවා. උගාක් වෙලා හපනවා. ඒකලි වෙලා ගන්න ප්‍රමාණය අඩු කරන්න, හපන ප්‍රමාණය වැඩි කරන්න කියන. එතකොට ඔය ආහාර වල ගොඩක්ම අපිට ප්‍රශ්න මතුවෙන්නේ ඔය පිෂ්ඨ ධාතුව දිරවන්නේ නැති ප්‍රශ්නේ. ඒක හොඳට දිරවනවා නම් මේ ශාරීරික කර්මන්නේ භාවයට ඔයිට වැඩි අඩු ආහාර ප්‍රමාණයකින් ඉන්න පුළුවන් ගතියකුත් තියෙන නිසා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පීවේ. බත් කනකොට මට මෙච්චරක් ඇති කියලා හිතෙනවා නම් ඒකට බත් පිටු හතරක් පහක් ඊට කලින් අතර කරලා වතු ටික බොන්නේ කියලා. ඒතර කර්මන්නේ ගතියක් හිතට ඇති වෙනවට ඇති වෙන්න කැම කෑවට වැඩියි. ඉතින් ඒ ගතිය යෝගාවචරයට තේරෙන්නේ ওই භෝජන සංග්‍රහයකට ගිහිල්ලා නැත්නම් කෝච්චියට දුවන ගමන් බත් කන ගමන් ඒ කටයුතු කරනකොට කවදාකවත් මේ ආහාරයේ ප්‍රමාණය තේරෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රමාණය තේරෙන්න නම් නැවතිලි කරන්න ඕනේ. ඉතින් ඒක මේ විස්තර දීලා මේ පන්දිස්වාමීන් කියනවා අපි දවසක ගත කරන වෙලාවේ වැඩමුළුවක වේවා, ගෙදරතොලේ කටයුතු වේවා රූප ගොඩක් බලනවා. බලන බව දන්නේ නැතුව. ශබ්ද જાති ගොඩක් අහනවා. අහමින් ඉන්න බව දන්නේ නැතුව. ගන්ධ જાති රස જાති පහස જાති ගොඩාක් දේවල් ලබනවා. ඒ කියන්නේ පසිඳුරංගෙන් අරමුණු රාශි රාශි ගන්නවා. හැබැයි ඒව පිළිබඳ කිසිම පොත් බැීමක් නැතුව යනවනම් ගොඩාක් ආහාර ගන්නවා හපන්න නැතුව වගේ. ඒ වෙනුවට ලැබෙන ලැබෙන මේ ඉඳුරංගෙන් ලැබෙන ලැබෙන ඒ ආරම්මන සතියත් එක්ක වළඳනවා නම් සතියත් එක්ක යොදවනවා නම් ඒක හරියට කන්න ගන්න පිළ හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර කරනවා වගේ ඒ ආහාර පිළ බඩට බර අඩු වෙනවා බඩට අඩු ගතියක් තියෙනවා. හපන්න නැතුව ගන්න දේ බඩට හරි බරයි. ගල් දැම්මා වගේ. එතකොට ඒක දිරව ගන්නත් බෑ බඩට. මොකද ඒවා දිර මේ පිෂ්ඨ ප්‍රදේශයේ දිරවන්නේ නැහැ. ඉතින් ඒක නිසා අරමුණු ප්‍රමාණය වැඩි කරන්න මෙනෙහි කිරීම වැඩි කරන්න අරමුණු පානේ අඩු කරන්න මෙනෙහි කිරීම වැඩි කරන්න කියනවා ඉදින්දා ජීවිතය. ඉතින් අපි බැලුවොත් එහෙම ඒක නිකන් අර අපිට පේන්නේ අරමුණු ගොඩාක් ගන්න පුළුවන් නම් අපි පොහසත් කියලා. ඇති වෙන්න රූප જાති බලන්න පුළුවන් නම් අපි පොහසත් කියලා. ඇති වෙන්න සද්ද જાති අපි ළඟ තියෙනවා අපි පොහසත් කියලා. ඇති වෙන්න ගඳ රස පහස තියෙනවා නම් පොහසත් කියලා තමයි අපිට මේ උගන්නලා තියෙන ධර්මයේ තියෙන්නේ. නමුත් ඒවා තොග වශයෙන් ඇතුළට යන වෙලාවේදී ඒව පිළිබඳ සතිය නැත්තම් ඒ නිසාම මේ කෙනා දාස භාවයට, දීන භාවයට තුච්ච තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මරණ චිත්තක්ෂණේ එනකොට කලබලයක් වෙනකොට හිත කොහේ යනවද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඒකට ආදර්ශයක් තමයි කැම ගන්න වෙලාවේදී නැවතිල්ල කැම ගන්න. ගන්නකොට හොඳට ඒක පිළිබඳව සතියේ හොඳට විකල ආහාර ගන්න. ඒ නිසා ඔය සතිපාසල කරනකොට හුඟක් ප්‍රසිද්ධ ක්‍රියාකාරකමක් තමයි ඒ ළමයින්ට ටොපියක් හරි රටින්ද ගෙඩියක් හරි මුද්‍ර පළං ගෙඩියක් හරි අතර දීලා කියනවා මේ කණ්ඩේපා මේක ඉස්සල්ලාම අතේ තියාන බර බලන්න ඊට පස්සේ මේකේ වර්ණය බලන්න ඊට පස්සේ මේකේ සුවඳ බලන්න ඊට පස්සේ කනට තියලා බලන්න සද්දේ ඊට පස්සේ දිවට තියලා රස බලන්න මේ විදිහට මේ එක පුංචි ආහාරයක ඉඳුරම් පහටම අහුවෙන විදිහට දැනගලා කටයුතු කෙරුවලා කරලා හොඳට මේක හපලා කෑවොත් ඒ කෙනාට මීට ඉස්සර කවදාකවත් කාපන දෙයක් විදිහට පුදුමාකාර විස්තර වටනාකමක් ලැබෙනවා. එහෙම නැතු ඒක කට දාගත්ත ගමන් අපි හපවත් දන්නෙත් නැතුව දන්නෙත් නැ ගිලින එකයි කරන්නේ. ඔය මීපේ තිබුණ වැඩපිළිවෙලදී මාත් සම්බන්ධ වුණා. හැම අධ්‍යාපන දිස්ත්‍රික්කෙම හිටපු දිස්ත්‍රික්ක අධ්‍යක්ෂකතුමන්ලා 10 දෙනා 10 දෙනා ගෙනත් තිබුණා. එතකොට අපි ක්‍රියාකාරකමක් කරා. ඒකට කිව්වා ඒ වේදිකාවට නගින කෙනා අඟහරු ලෝකෙන් ආපු කෙනෙක්. එයාට මොන විදිහකට කියන්න දන්නේ එයාට කෑම මොකක් හරි එකක් අතර දුන්නාම එයා ඒක ඛණ්ඩ ඉස්සෙල්ලා හැම පැත්තෙම පරීක්ෂා කරලා බලනවා. මේක බර කොහොමද රස කොහොමද ගඳ කොහොමද කියලා මේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් විදිහට වගේ ඉඳලා ඔක්කොටම කියනවා දැන් මේ තමනුත් මේ ඉස්සල්ලා මේක රස බලන්න කියලා අරගෙන කරන්නයි කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒකෙන් ලැබෙන ඕජා ප්‍රමාණය පුදුමාකාරයි. ඒක අධ්‍යක්ෂකවරයෙක් කිව්වා ඒ රස කැවිල්ල දුන්නේ මම කරන්නේ අහුරු පිටින් අරන කටේ දාගන්න එක තමයි අද තමයි කිව්වා එකක් වෙන් කරලා කෑවේ අද තේරුණයි කියලා කිව්වා මේකක තියෙන රස. ඒ නිසා ආහාර ගැනීමේදී කෙනා ගන්න ප්‍රමාණය අඩු කරලා හුදට රස බලලා ගන්නවා නම් ආහාර ගොඩාක් ඉතාම පුඩා ප්‍රමාණයකින් අපිට ඕජාව සකස ගන්න පුළුවන් ඔය යන ක්‍රමයට වැඩි. ඉතින් ඒක නිසා කවුරු හරි දැනගන්න ඕනේ. ලැබෙන ආහාර ප්‍රමාණය නෙවෙයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒකේ රළු ආහාර හෝ ප්‍රණීත ආහාර ඇති වෙන්න ලැබුණද නැද්ද කියන එක නෙමෙයි තියෙන්නේ. ලැබිච්ච ප්‍රමාණයෙන් Tamanට සතුටු වෙන ක්‍රමය ආහාරයේ ප්‍රමාණි මත මේ තන්ත්‍රා තියෙනවා. ඒ නිසා ඒ ආර්ය වංශ වාගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා සන්තුට්ඨෝ හෝති ඉතරීතර පිණ්ඩපාතේන. ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවා. ලදයන් පිණ්ඩපාතකින් සතුට වීම යෝගාවචර ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකත් මදි ලදයන් පින්ඩපාතයකින් සතුටු වීමේ ಗುಣ කතා කිරීමත් යෝගාවචර ගතියක් වෙනවා. නැත්නම් භික්ෂු භික්ෂුණී ගතියක් වෙනවා. සන්තුට්ඨෝ හෝති iterator පින්ඩපාතේන iterator පින්ඩපාතිය සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නච්ච චීවරේ අලද්දාස චීවරන්න පරිතස්සති. අන අලද්දාත පින්ඩපාතං. Tamanට ඕනේ ඕනේ જાති වලින් ඕනේ ඕනේ ප්‍රමාණ වලින් පින්ඩපාතේ නොලැබුණයි කියලා තැවෙන්න එපා. ලද්දාජ පිණ්ඩපාතං ආගාතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුච්චති යම් හේකින් Tamanට ආසම කරන જાති ආහාර ඇති වෙට ලැබුණා නම් ඒකට ගැටෙන්නේ නැතුව ගැති වෙන්නේ නැතුව මේ මට විතරයි ලැබුණේ කියලා අනුතරන ලැබුණයි කියලා මාන්නේ ඇති කරගන්න නැතුව මේක වළඳන්නේ මේ කෙලෙස් අඩු කරන්නයි කියලා නිස්සරණ පඤ්ඤාවේ වළඳන්නේ කියලා තියෙනවා. එතකොට ආහාර නිසා කෙලෙස් ඇති කරන්නේ. ඊට පස්සේ නච්ච පින්ඩපාතේචු අනේසනං අපපති රූපං ආපජ්ජති. භික්ෂුවක් වහන්සේ වා භික්ෂුන් වහන්සේ නමකෝ පැවිදි වෙච්ච කෙනෙක් ආහාර ලබා ගැනීමට ෂට උපක්‍රම කරන්නේ. අනේසන අපපති රූප නැහැ. ඒ කියන්නේ ගැළපෙන සාධාරණ ක්‍රමයකටම ආහාර ටික ලබන්නේ. ඒක මේ මුනිවරයෙක් ගමේ හැසිරිලා ගමේ ගෙදරක් ගෙදරක් පාසා බත් පිසවලා ඒකෙන් බත් හැන්දක් ලබාගෙන ඒ මුනිවරයා කරන වැඩේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මී මැස්සෙක් මලෙන් මලට ගිහිල්ලා මල නොතලා පැණි ටිකත් පරාග ටිකත් ගෙනල්ලා වද හතක් මී පරිබඳිනවා වගේ මේ කටයුත්තේදී දෙපාර්ශ්වයට කිසිම විදියකට හානියක් වෙන්න බෑ ඉතින් ඒක නිසා පින්නපාතයක් කියන එක භික්ෂු ජීවිතේ හතරෙන් එකක්. සිව්පස්යෙන් හතරෙන් එකක්. ඒ හතරෙන් එක සම්බන්ධයෙන් අනේෂණ කරන්න එපා. ඒක ලබා ගැනීම සඳහා නානා ආකාරයෙන් ව්‍යංගාර්ථ කතා කරන්න නැතුව අනේෂණං අපත්‍ය රූපං ආපජ්ජති. ඒ වගේම සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක අපිට මේ පණවිඩය ලැබුණයි කියලා හිතමු. අපි භාවනා කරනකොට අපිට පේනවා අපිට තේරෙනවා අපි තේරුම් ගන්න ඕනේ. මේ ආහාරේ වරද්දාගත්තොත් අපි කුසීතකමට වැටෙනවා. ආහාරය හරියට කරගත්තොත් ප්‍රමාණය දැනගෙන ඒක විරි ආරම්භ වස්තුවක් වෙනවා විශේෂ භාගීය ධර්මයක් වෙනවා. වරද්දාගත්තොත් හාන භාගීය වෙනවා. පරිහානියට හේතු වෙනවා. මේක දැනගත්තට පස්සේ අපි යම් ප්‍රමාණයකට මේකට උත්සාහයක් කරයි කියලා හිතමු. ආහාරේ මත්ඤ්‍යතාවය පිළිබඳ ප්‍රමාණය දැනගන්න. ඉතින් එහෙම අපි ඒක සඳහා ලොකු කැපකිරීමක් කරලා ඒක කරගෙන යනකොට තමන් ළඟම ඉන්න එක්කෙනෙක් බඩ ජාරිකමට කැටියක් කනවා දකින්නකොට තමන්ට හිතනොත් ඒ මනුස්සයට වඩා මම උසස් කියලා එතනත් කෙලෙස් උපදිනවා. යම් හේයකින් මේ කාරණාව දැනගත්තට ඒ කාරණාව හේතු කරගෙන අනුපහත් කරලා සලකන්න යන්න එපා. තමන් උසස් කරලා සලකන්න යන්නත් එපා. ඒක තමයි හුඟක්ම අමාරු දෙය. අපි අපිට මේ පණිවිඩය හම්බෙන්නේ සමාජලාට අපේ ජීවිතේ පස්චිමයාමේ වෙන්න පුළුවන්. එනතම් ප්‍රථම යාමේ වෙන්න පුළුවන්. ලැබුණට පස්සේ මේක ක්‍රියාවත් කරන්න හිතෙන එකත් ලොකුම අභියෝගයක් තමයි. ක්‍රියාවත් කරුවාට පස්සේ ඒක ක්‍රියාවත් කරනකොට අනිවාර්යව මාන්නයක් ඇති මම විතරයි මේක දන්නේ අනික කට්ටියගේ එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක නිසා අත්තුක්කංශන පරවම්බන කියලා කියන්නේ මම උසස් අනුන් පහත් කළ සලකන නේවත්තුක්කංශේති නෝ පරමම්බේති. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්කවේ බික්කු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ යම් කිසි කෙනෙක් විදියට මේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයක් මම Brahmacharya අනුග්‍රහය පිණිස විරියාරම්භ වස්තුවක් පිණිස ටික ටික ටික ටික ආහාරය පිළිබඳ දැනගෙන බලනන්ට යනකොට මට පේනවා ලෝකෙම ඒ ආහාරය පිළිබඳ කිසිම තැකීමක් නැතුව ගන්නවා දකින්නකොට මට මම උසස් ඒගොල්ල පහත් කියලා හිතෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක අර ආහාරයේ තියෙන රස කිජු භාවයේ වඩා බොහෝම සියුම් කෙලෙසයක්. මම උසස් කියලා හිතන්නේ. අන්න ඒක නොවෙන්ට සෝහි තත්ත දක්කෝ. ඒකෙදි පුදුම දක්ෂකමක් ඇති කරගන්න ඕනේ. අනලසෝ. කිසිම ආහාර වේලක කිසිම පිටකදී අනලස් වෙන්න එපා. මේ ඇති කරගත්ත ධර්මේ වඩන්නත් ඕනේ. කවුරුත් එක්ක සංසන්දනය කරලා Taman උසස් නැත්නම් තමන් තමන් උසස් අනුන් පහත් කියන කතාවට යන්නත් එපා. සෝහි තත්ත්ව දක්ෂ වේදා දක්ෂ වෙන්න ඕන. අනලස් වෙන්න ඕන කියලා කියන්නේ හැම වෙලාවෙම කරන්න. සම්පජානෝ. නෝනින් සලකා බලන්න ඕනේ මම මේ ආහාරය පිළිබඳ ඉගෙන ගත්ත කාරණාව විශේෂ භාගීය කාරණාව ආරම්භ ධාතුව විද්‍යාරම්භ වස්තුව තව කෙනෙකුට හිරියාරක් පිණිස කෙලේශයක් උපදී නොයිපද වීම පිණිස ප්‍රඥාවන්ත වෙන්න. සම්පජානෝ සතිමා. සතිමත් වෙන්න ඕනේ හැම වෙලාවෙදීම මේ කටයුත්ත කරන්න. ඒ විදිහට කටයුතු කරනවා නම් බත් පිටක් කියලා කියන්නේ කමටහනක් කරන. ගන්න ගන්න බත් පිටක් කමටහනක් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා අපි වෙනදා කෑම කටයුතු නැත්තම් කෑම හම්බ කිරීම වගේ දේවල් නිසා භාවනා කරගන්න බෑ. සතිමත් වෙන්න බෑ. ඒවා අපිට බාධක කරදර කියලා ඒ ආහාර ගවේෂණය ආහාර ගැනීම භාවනාවෙන් පරිබාහිර දේවල් එහෙම නැත්නම් අපිට භාවනාව කරගන්න වෙලාව නොලැබෙන දේවල් බාධක දේවල් වශයෙන් කල්පනා කරන කෙනා යම් වෙලාවක මේ ආහාරය පිළිබඳව හරියට තේරුම් ගත්තොත් ආහාර සඳහා මහන්සි වෙන වෙලාව වේවා. පින්න පාත යන වෙලාව කියමුකෝ නැත්නම් හම්බ කරන කන වෙලාව. එනතන ආහාරය වළඳන වෙලාවේදී ඒක භාවනාවක් කරගන්න. ඒක සතිය පිහිටව ගන්න හේතුවක් කරගන්නවා. හේතුවක් කරගත්තට පස්සේ Tamanට දවසට තුන් සැරයක් හැම වෙලාවෙම ඊතරතොරේ ඉන්නවනම් සතිය පිහිටීමේ කාරණාවක් ඇති ඒ සඳහන් කරලා තියෙනවා මේ පුංචි ආම්ද්‍රු කෙනෙක් ලොකු ආම්ද්‍රුත් එක්ක මේ හීල් දාන එකට වැඩියලු. වෙල්ල ගියාට පස්සේ මේ බෙදුවේ හීල් බත් වගේක්. ඉතින් ඒ පොඩි ආහන්රෝ හීල්පත් වළඳනකොට උපච්ඡායෝ උපාධ්‍යයන් වහන්සේ තමන් වහන්සේට මේ ඇල්හාලේ හීචිල බතක් හද්දී පැත්තෙන් බල්ලා කිව්වලු පොඩි නම දීව පුච්ච ගන්න එපයි කිව්වලු. පොඩි ආමතුරු කල්පනා කරු මේ ඇල්හාලේ බතක් කන ගම ලොකු ආමතුරු මට කියනවා දීව පුච්ච ගන්න එපයි කියලා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. දැන් මේ ඇල්හාලේ බතක් දුන්නයි කියලා හිතනරක් වෙලා දාහනේ වැළඳුවොත් ඇති වෙන අකුසලයේ නිසා අපායට ගියොත් ලෝධිය බොණ්ඩ වෙනවා. ඒ නිසා සීතලයි කියලා නරකක් හිතන්න එපා. ඇල්ලාල් කියලා හිතන්න එපා. මේක බුද්ධ භෝගයක් කියලා හිතාගෙන සිහියෙන් වළඳන්න කියලා ඒ ආසනේම මට සංවේගය පහළ වුණා. මං ඒකම අරමුණක් කරගෙන නැගිට්ට රහත් වෙලයි කියලා. පාත්‍යයන් වහන්සේ මට සාමණේර දිව පුච්ච ගන්න එපා කිව්වා. ඇල්හලේ හිතර බතක් වළඳද්දී මම ඒක කල්පනා කරලා බලලා මට ඇතිවෙච්ච සංවේගයෙන් මම නැගිට්ටේ ඒ ආසනයෙම රහත් වෙලයි කියලා. ඉතින් ඒක නිසා ආහාරයක් ගන්න හැම වෙලාවෙම ඒක පිළිබඳව මනාපමනාප පහළ වෙනවා. මේක හොඳයි මේක නරකයි මේ ප්‍රමාණය ඇති මේ ප්‍රමාණය මදි කියලා. ඒ මතුවෙන දේද අපි වළඳන්නේ ආහාර ටිකද කියලා බැලුවොත් ඇත්තට ආහාර ගන්නවට වැඩිය ආහාර පිළිබඳව තියෙන අනාපමනාපේ තමයි වළඳන්නේ. ඉතින් ඒක නිසා බොහොම ඉක්මනට මත ප්‍රකාශ කරන්න පෙළඹෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට ගන්න ගන්න පිටප්පාස මේකට ඇති වෙන ගිජු භාවය රසගේදේ කියලා මේකට කියනවා. රසට තියෙන ගිජු භාවය දැනගන්නා සුළුවට සිහිය එළඹිලා කටයුතු කරනවා නම් ඒ කෙනාට වෙනදා භාවනා කරන්න බෑ කියන කාරණාව භාවනා කිරීමටම නැත්තම් විරි ආරම්භ වස්තුවක් බාටපත් වෙනවා. ඒ වුණත් අපි ඒ තරම් සූක්ෂම විදියට අවස්ථාවේ ප්‍රයෝජනට අරගෙන ආහාරයෙන් නූපන්න කුසල් නොහිපද වීමත් උපන් අකුසල් නැති කර දීමත් නූපන් කුසල් නොහිපද වීමත් ඒ විදිහට දන්නවා නම් ඒ යම් ප්‍රමාණයකට ආහාරය පිළිබඳ ලද්ද දෙයින් සතුටු වීම පිළිබඳව ඒ කුසලතාවේ වැඩිමත් කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන වෙලාවේදී තමයි මේ ආහාරය පිළිබඳ දැනගෙන ප්‍රමාණය දැනගෙන ලෙඩ නොවි වළඳනවා කියන එකවත් අනුන්ට හිඟියක් වෙන විදිහට අනුන්ට මේ පහත් කළ සලකන විදිහට කටයුතු නොකිරීම කියලා කියන්නේ ඔය සාමාන්‍ය වීතික්‍රම කෙලෙස් නෙවෙයි අනුසය මට්ටම දක්වාම ආහාර කියන මේ සංවේදී මාත්‍රකාවට ඉදලා ගත කරනකොට ඒ පිළිබඳව තියෙන මනාපමනාප දෙක පිළිබඳවත් සැලකිල්ලෙන් කටයුතු කරන පටන් අරගත්තොත් තීරෙන්න පටන් අර ගන්නවා අපි ආහාරය ගන්න වෙලාවේදී කොච්චරක් නූපන්න කුසල් කොච්චර උපදවනවද ඒ වගේම පරණ අකුසල් මතුවෙන්න අවස්ථාවක් වෙනවද ඒ වගේම දක්ෂතාවයක් වෙනුවට කුසලතාවයක් වෙනුවට අපි ගිජු භාවයක් ඇති වෙනවා. ඒ අශෝක අධිරාජ්‍ය ඒ කාලිංග යුද්ධයට පස්සේ හරියට හිතමනාපෙන් රාජ්‍ය කරා. ඒ කියන්නේ ඇතියට ඇත්තටම සහෝදර 100ක් හිටියයි 100ම මරලා 100න් වැඩි හරියක් මරලා රාජ්‍යන් අල්ලගත්තේ පුදුමාකාර ඡණ්ඩ ක්‍රමයකට. නමුත් ඒක අන්තිමට මේ කාලිංග යුද්ධයේදී කැති ගාලා පෙති ගාලා මිනිස්සු කපපු හැටි දකිනකොට හරි පශ්චාත්තාවයක් ඉඳලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පුළුවන් තරම් මේ දාන ආදී කටයුතු වලට ආගමික කටයුතු ඉදලා තියෙනවා. ඉදලා තියෙන්නේ බ්‍රාහ්මණ ආගමත් එක්ක බමුණන්ට එන්න කියලා තමයි පුළුවන් තරම් කාණ දීලා තියෙන්නේ. නමුත් මේ බමුණෝ කනකොට චාරයක් නැතිලු. සීමාවක් නැතිලු. ඒක බමුණ වළඳන හැටි අබ්දුසනාචේ කීම පොලක සඳහන් කරලා තියෙනවා. ආහාර ගත්තට පස්සේ යාට නැගිටින්න කවුරුර අත දෙන්න ඕනේ. ඒකට කියනවා ආහාර හත්තක කියලා. අනේ මගේ අත පොඩ්ඩක් අල්ලන්න කියනොත් නැගිටින්න ඒ තරම් කාලා කාලා කාලා මහත් වෙලා. අලංසාට කියලා කියන උද ඇඳගෙන ඉන්න සිවුර ගැලවිලා වැටෙනවා. උඩට දාගෙන ඉන්න රෙදි කෑල්ල ගැලවෙනවා. තත්‍ර වට්ට කියලා එතනම ලගිනවා මිසක්ක පැය ගානකට නැගිට ගන්න බැරිලු. ඒ තරම්ම කෑමට කාක මාස කියලා කියන්නේ කාලා කාලා කට දෙපැත්තේ වැක්කෙරෙන ටික විතරක් කකුල කපුටෙකුට බඩ පිරෙන්න ඇතිලු. ඒ තරම්ම වැක්කෙනවා. ඉතින් මේ ඒක ලියලා සමානට ඊටම වමන කරනවා. ඉතින් ඒක තමයි මේ බමුණන්ගේ කෑම පිළිබඳව කතා කරනකොට බුදුදහමසේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අශෝක රජුට බැලුවලු මේක දිහා බැලලා මිනිස්සුන්ට දුන්නට කිසි සතුටක් ඇති වෙන්නේ නැහැ කියලා. මොකද මේ කෑමේ සීමාවක් නැහැ. එක දවසක් දැකලා තියෙනවා ওই නිග්‍රෝධ සාමණේර ඒ මාලිගාවේ මිදුලේ යනවා බොහොම තැම්පත්ව. ඉතින් රජුරණ තිබුණ මානසික ආතහනියත් මේ සාංශික ඉරියව් දැකලා මාලිගාවට කැඳව ගත්තා. ඉතින් ඒක තමයි මම හිතන්නේ දන්නවා. සාංශර කතා කරලා කිව්වා සුදු ආසනයක් ගන්න කියලා ගිහිල්ලා කෙලින්ම නැග සිංහාසනේ. නගින්නත් බෑ රජුරම ගිහිල්ලා තිබ්බ උටින්. හත් අවුරුදු පුංචි සාමණේර කෙනෙක්. ඊට පස්සේ කවුද කින්ද මන්ද කියලා විස්තර අහන්න ඇත්තටම අශෝක රජුණන්ට මරන්න බැරි වෙච්ච එක සහෝදරයෙකුගේ පුතෙක් මේ. ඒ නිසා ඌගෙත් ලේ රාජකීය තමයි ලැබිලා තියෙන්නේ. කොහොම හරි බොහොම ලස්සනට කතා කරුවාට පස්සේ කියලා තිනවා මට ආසයි දාන වේලක් දෙන්න. ඊට පස්සේ කළේ එහෙනම් මම දාන පාර ගන්නෑ. අපේ මේ ගුරු හාමුදුරන්ට ආරාධනා කළා ගුරු හාමුදුරුව ආරාධනා කෙරුවොත් බාර ගත්තොත් මම ගුරු හාමුදුරුව එන්න කිව්වොත් එන්නම් කියලා. ඊට පස්සේ කිව්වලු ඔබ වහන්සේට බැරිද කියලා එහෙනම් ගුරු හාමුදුරන්ට ආරාධනා කරන මං වෙනුවෙන්. ආ හොඳයි කියලා බැලලා පහුවෙන්ද දාණයට ආවට පස්සේ අශෝක රජුරෝ සියතිම දාන පිළිගන්න. එතකොට මේ දෙනම දානේ වළඳපු ලීලාව දැකලා තමයි අශෝක රජුරෝ බුද්ධ ආගම වැළඳගන්නේ. ඊට ඉස්සලා කරපු අර බමුණන්ගේ තියෙන විකාරات මේකත් එක්ක බලනකොට මිනිස්සුෙකුට ඒකේ ලুকু පණිවිඩයක් යනවා. ඒ නිසා අපි අපි පැවිදි මේ නේමාතික භාවනා වැඩමුළුවක් කරනකොට නිසා පැවිදි වුණාට පස්සේ මේ ආහාරය පිළිබඳව වගවීම නැත්තම් ගන්න වේලාවේදී ඇති කරන මේ චාරය eh, ඉසලා පේන්නේ නම් මේ රට්ටු තනසඬ අනවශ්‍ය දැඩි නීති සංග්‍රහයක් කියලා. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා නම් මේ ආහාරය නිසා නෝපන්න කුසල් රාශියක් උපදින හැටි සහ පරණ කර්ම පරිසන්දෙන්ට අවස්ථාව ලැබෙන හැටි ඒ ආහාරයේ ප්‍රමාණය දැන ගැනීමෙන් ඒ අවස්ථාව මකන්න පුළුවන්. ඉතින් ඒක එක අවස්ථාවක් විදිහට පෙන්නනවා මේ තුන් වේලම වළඳනවා වෙනුවට රාත්‍රී කෑමෙන් වෙන්ව ගත කරන. ජී පුත්‍රචානන්සේ ඉස්සල්ලා මුල් බුද්ධ ශාසනයේ පැවිදිනකොට එහෙම ශික්ෂාපදයක් තිබිලා නැහැ. භික්ෂුණාන්සලා හැන්දෑවෙත් පින්නපාත යනවා. ඉතින් හැන්දෑවේ පින්නපාත යන වෙලාවක ගොම්මන් වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් යනකොට ඒ අම්මා හාල් ටික කරලා වතුර කොරා ඉස්සරහට අරගෙන යනකොට මේ හිටගෙන ඉන්නවා දැකපු ගමන් බයලා තියෙනවා භූතෙක් කියලා. වතුර කොරා හැම ගහලා තියෙනවා බයටත් එක්ක. ගැහුවට පස්සේ අර හාමුදුරුවෝ ගිහිල්ලා කියලා තියෙනවා හරි වැඩක් මට උනේ. මම ගියා බින්ද පාතේ ගොම්මන් වෙලාව ඉතින් ඒ මනුස්සයා බයලා ගැහුවයි. ඒතර එතන හිටපු ස්වාමීන් වහන්සේලා දැනගෙන මේක බුදුරජාණන්ස වාර්තා කරා. ඊට පස්සේ බුදුරජාණන්ස සංකරස් කළා. කිව්වා මේ මං අද ඉඳලා අනු අනු දක්නවා. අනුදැන වදාරනවා. රාත්‍රියේ ආහාර ගණත කරමු කියලා. ඉතින් ඔක්කොම වගේ සංඛ්‍යා කැමතිලු. يعني බුදුහාමුදුරනේ කියන්නේ. එතකොට ඒ කාළුදායි හාමුදුරුවෝ කිව්වා මට බෑ. උදායි හාමුදුරුවෝ. මම පැවිදිනකොට ওই නීති තිබ්බේ නෑ. අතරමඟදී නීති දැම්මට අපි වාල ගන්නෑ කියලා. සාධාරණයි. ඊට පස්සේ කිව්වා බෑ කවුන්ටක් කරන්න බෑ. මට පැවිදිනකොට කිව්වනම් මං එන නොකරන එකයි. දැන් ආවට පස්සේ කරන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ නානා ආකාරයෙන් කරුණු කියනවා කියන කෙනා අර්ථ සංත කියනවා දැන් බෑ දැන් ඉතින් එහෙනම් terms and condition දෙන්න තිබ්බා පැවිදි වෙන්න ඉස්සරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය ලටුකක උපම සූත්‍රය දේශනා කරනවා. දේශනා කළා කියනවා මේ කැටකිරිල්ලි පියාඹගෙන යනකොට මොකක් හරි නිකන් නරු ඇලක් එල්ලීලා තිබ්බත් පඬරලක් එල්ලීලා තිබුණත් කැටකිරිල්ල කවදාකවත් එක් කඩාන යන්නේ. එයා පැත්තෙන් දාලා යනවා. මොකද අර පියාසරියට මොන හරි වැදුනොත් කරන්න බෑ. එයා හැම වෙලාවෙම තියෙන බාධාව මග ආරවල යන්නේ. ඒක තමයි කැටකිරිල්ලගේ හැටි කැටකිරිල්ල තමයි ලටුකි කියන නම සඳහන් කරලා තියෙන්නේ. නමුත් බුද්ධ ජනසේ සඳහන් කරලා තියෙනවා ඒ ඇතෙක් සද්දන්ත කුලයේ ඇතෙක් ඔය පඬරලකින් නරු ඇලකින් ගැට ගහලා හරියන්නේ නැහැ. දන් වලක් දැම්මත් ඌට කඩන්න ඕන තු කඩනවා. ඒ වගේ තමයි මේ සාසනේ Tamanට යම් කෙලෙස් ප්‍රමාණයක් කඩන්න ඕනේ නම් ඇතෙක් වෙන්නේ කියන නිකන් කැටකිරිල්ලක් වෙන්න එපයි කියන. කැටකිරිල්ලක් වුණොත් වෙන්නේ මොකද්ද? ඒ Tamanට අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා මොන විදියෙන්වත් මොනම දෙයක්වත් කැප කරන්නේ ඒ ඒ බොළඳ ගතිය ඒ තියෙන දුර්ල ගතිය පේනවා. ඒ වෙනුවට කෙලස් කඩන්න අවශ්‍ය නම් ඇතෙක් Tamanගේ ගහලා තියෙන වරමන්ද කඩලා දාගෙන යන්න වගේ ඉදිරියට යන්නේ කියලා පස්සේ තමයි මේ උදායි හාමුදුරුවෝ එක බාරගත්තේ. ඉතින් ඒ බුරුමේ පන්සංශය එක කතා කරලා කියන එක වෙලාවක මේ රැට කෑමෙන් පස්සේ තමයි මිනිස්සුયો ඒ ලිංගික ආලිංගන කටයුතු කරලා ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ. එනිසා යම් වෙලාවක කවුරු හරි ඒ රාත්‍රී ආහාරය ගන්න නැත්නම් එයාට තියෙන අර ලිංගික උද්දීපනය ගොඩාක් ලාට අඩු වෙනවා. අනිත් එක මිනිස්සුયો ඒක කියන ඇත්තටම උදායි හාමුදුරුවෝ කියනවා මේ ස්වාමීන් වහන්සේ ওই නීතිය දැම්මොත් එහෙම දැන් මිනිස්සුયો දවල්ට අපි පින්න පාත් යනකොට හේන් වලට ගිහිල්ලා ඔය මොනවා හරි ගිනිච්ච රොඩු ටිකක් අරගෙන යන්නේ ඕකෙන් ටිකක් තමයි දෙන්නේ. හොඳ වෙලා හම්බෙන්නේ රැයට පින්න පාතේ කියලා. මිනිස්සු ගෙදර ඇවිල්ලා හොඳට උයාගෙන කන වෙලාව. දැන් ඒක නිසා ඕක නැති වුණොත් මට බෑ කියලා. ඒතර බුදුරජාණන් කියනවා රාත්‍රී කෑම තමයි නැත්තම් නයිට් ක්ලබ් එකේ තමයි ඒක කරන්න ඕනේ කාම ක්‍රීඩා ටික සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට ඒ අනවශ්‍ය කාම උද්දීපන නැතර කරන්න ඕන නම් රාත්‍රී කෑමේදී තමයි ඒක පාලනයක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒක කාමීත්‍යචාර ශික්ෂාපදයට එක්ක සමානව ගෙනියනවා රාත්‍රී කෑම නොගෙන සිටිය. ඉතින් බටහිර ලෝක වගේ රටකට කවම දාකවත් මේ ශික්ෂාපදේ අඳුල්ලා දෙන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නෙම නෑ. මොන විදියකින්වත් කිව්වට මේ රාත්‍රී කෑමෙන් භාවනාවට බලපෑමක් ශික්ෂාපදයකට බලපෑමක් තියෙනවා කියලා හිතා ගන්න බෑ. මොකද ඒක ඒගොල්ල මුළු ජීවිතේම තියෙන උද්දීපනයේ සඳහාම තමයි. මොන විදියෙන් හරි උද්දීපනය කරනවා. ඉතින් එහෙව් එකේ මෙච්චර කණ්ඩක් තියෙද්දි. මේක ආවට පස්සේ මෙච්චර ජොලියකුත් තියෙද්දි. මේ බුදු කෙනෙක් ඇවිල්ලා මොනවද මේ දාන නීති කියලා මොන විදියෙන්වත් තේරුම් ගන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් කියවෙන ශික්ෂාපදයක් බාහිර අරගෙන කරනවායි කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා සෑහෙන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මට්ටමකට ඇවිල්ලා තියෙන්න ඕනේ. ආවේ නැත්තම් මේක පේන්නේ නිකන් අනවශ්‍ය බරක් පැටවීමක් කියලා. ඒක නිසා භාවනා ඉදිරියට යනකොට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ ආහාරය මත රඳා පවතින ප්‍රදේශයේ අඩු වෙනවා අනුන් දෙන බතක් වළඳින. පින්නපාත. ඒ පින්නපාත ලැබෙනකොට බුදුචාන්ස කියනවා අපිට අහවල දෙය ලැබෙන්න ඕන කියලා හිඟන්නන්න බෑනේ නීති දාන්න. දෙන දෙයින් කන්න එපායි. ඉතින් ඒක නිසා සඳහන් කරලා තියෙනවා මේ ජීවිතේ ජීවත් කරනකොට අලත්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති කියලා. අපිට යමක් බලාපොරොත්තු වෙනවා අපිට ලැබුණොත් හොඳයි. අලත්තයි යජ්ජන් සාදු. නාලත්තන් සුන්දරාමිති නැති වුණත් ඒ කමන්නේ නැහැ. ඉනිහා හම්බුනේ නැහැ එච්චරයි. ඒකත් සුන්දර කරගන්න උබයේ නේව සෝතාදී. ලැබුණා නොලැබුණා දෙකේදී සැලෙන්නේ නැති ගතිය. තාදී ගුණය. එමෙතන අෂ්ටලෝක ධර්ම කම්පා නොවන ගතිය ඇතිකරන්න කියනවා ගහක් ළඟට ගිය මිනිස්සෙක් ඒ ගහේ ගෙඩි තිබුණොත් හොඳයි. ඉතින් තිබුණේ නැහැ කියලා මැරෙන්නයි. ගහට බනින්නයි. ආන්නේ වගේ තමයි පින්නපාත යන කෙනා. මට මේ ගෙදරින් මෙච්චරක් ලැබෙන්න ඕනේ මේ ටික ලැබෙන්න ඕනේ කියලා කිසිම අපේක්ෂාවක් කරගන්න. ගෙපිලි වලින් පින්නපාත යනකොට සමහර වෙලාවල් වලට ආච්ඡම්බන්තේ කියලා කියනවා. සංසාපේගේ පන්නලා යන්නේ කියලා කියන දෙන්න දෙයක් නැහැ කියන එක. ඒකත් ඒ භික්ෂුවට බොහෝම ලොකු වටින දෙයක්. මොකද ඒ ගෙදරින් කියනවා අද අපිට දෙන්න දෙයක් නැහැ සංසම අපේ ගේ පන්ලා එහා ගෙදරට යන්නේ කියලා. කවදාකවත් ඒ ගෙදර පිළිබඳව නරකක් හිතන්නේ ඒ නිසා මේ පින්නපාත භෝජනෙත් එක බලනකොට ඔය හොඳ දේ ලැබුණා, නරක ලැබුණා, ප්‍රණීත දේ ලැබුණා, නැති, ප්‍රමාණට ලැබුණා, නැති කියන එක එච්චර බලපෑමක් එන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක වළඳනකොට හොඳට සිහියෙන් බුද්ධියෙන් වළඳනවා නම් ඒ වළඳන ප්‍රදේශයේ තියෙන ඕජා රසය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ සිතාර්ථ ගෞතම තාපසයා ඉස්ලාම රජගහ නුවරට පින්නපාත ගිය දවසේ පළවෙනි වතාවට පාත්‍රයට එක එකනා බෙදපු එක එක ව්‍යංජන සහ එක එක ප්‍රධාන ආහාර දැකපුවාම මෙහෙම පාත්‍රයට හිත දානකොට බොක්කත් එළියට එන්න ආවලු. රාජභෝජන වළඳපු රාජකන්‍යාවන්ගෙන් උපස්ථාන ලැබපු කෙනාට මේ දැන් ලැබිලා තියෙන එක දිහා බලනකොට බඩ බොක් එළියෙන් කටෙන් එන්න ආවලු මේ කොහොඳ බලදන්නේ කියලා. ඊට පස්සේ දැනගත්තලු මේ Brahmacharya පිනිස මේ ලෝකයාගේ හිතසුව පිනිස මම මේක වළඳනවා කියලා ඒ වළඳනකම් ඔය බිම්බිසාර රජුගේ ගෝලේ බලහන් ඉඳලා තියෙනවා. මේ කවුද මොකද්ද? ඒක තමයි දැන තියෙන්නේ මේ මිනිස්සෙක් කියලා නැත්නම් ඉඳලා තියෙන ගාන්ධර්වෙක් කියලා. ඉතින් ඒ තරම් අමාරුයි අර පින්නපාතිදී කවුරු හරි උයලා දෙන එකක් වහඳනවා කියන්නේ. ඒකලත් වෙලා ඒ වළඳන කෙනාට දෙන කෙනාට පිම්පිරිස වළඳනකොට ඒක නම් මේ ආහාරේ වැඩි උනාය, මදි උනාය, ප්‍රණීත උනාය නැතුව කියන එක ඒක නෙමේ සලකන්න තියෙන්නේ. එයා දැනගන්න ඕනේ මේ Brahmacharya රකින්න නම් අගාරා අනගාරාච උභෝඥාඥ නිශ්චිත ආරාදයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. Brahmacharya රකින්න එක්කනා හම්බ කරන මිනිස්යාගේ ආධාරය ලබන්න හම්බ කරන මිනිස්යා ධර්මයේ වෙනුවෙන් ධර්මයේ ලැබීමට භ්‍රමචර්ය ලැබෙන එකනාගේ ආදර්ශය ලබන්න දෙන්න දෙන්න එකිනෙකට සම්බන්ධ වීමෙන් තමයි ශාසනය පවතින්නේ. ඉතින් මේක තමයි ඇත්තටම ඒ නිග්‍රෝධ සාමණේර අශෝක රජුන් කියපු පළවෙනි බණ. ඒ නිසා අපිට මේක දීපන් කියලා ගහපා දෙන්න ක්‍රමයක් ඇත්තේ නෑ. ලැබිච්ච දේෙන් යැපෙන්න ඉගෙන ගන්නවා කියන එක ආහාර සම්බන්ධව මේ තියෙන ගිජු භාවය නිසා හෝ ආහාර අඩු භාවය නිසා හිතේ ඇති වෙන මේ විපිරියාසය දිහා බලන්න පටන් අරගත්තොත් Taman භාවනාවේ දියුණු වෙනවද නැද්ද කියන එක ඉදිරියට යනවද නැද්ද කියන එක එක දවසින් නම් තේරෙන්නේ නැහැ මාසෙන් තේරෙන්නේ නැහැ කාලයක් යනකොට තේරෙන පටන් ගන්නවා ඒ ආහාරයෙන් ඇති වෙන හිතේ පෙරලි ගතිය හිත කරදර ගන්න ගතිය ටික ටික ටික ටික ටික ටික අඩු වෙන පටන් ගන්නවා ඉතින් ඒ නිසා ඒක හොඳ සූචකයක් කෙනෙකුට දැනගන්න අනිකුත් දේවල් වගේම ආහාරය නිසා මට කොච්චර මේ නිදහසක් ලැබිලා තියෙනවද කියලා ලද දෙයින් යැපෙන්න. ඉතින් ඒක නිසා අපි භාවනාවේදී ධ්‍යාන ලැබුණාද විපස්සනා ඥාන ලැබුණාද එහෙම නැත්නම් මේ මාර්ගඵල ලැබුණාද කියලා දැනගන්න එකත් හොඳයි. නමුත් ඒ වගේම තමයි මේ සිව්පසයෙන් ආහාරය පිළිබඳව යැපෙන ප්‍රදේශයේ ඒකට සඳහා පවතින ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පටන් අරගත්තොත් ඒක හොඳ සූචකයක් වෙනවා. ඒ කියන්නේ මට හොඳටම මතකයි ඒ පැවිදි වෙන්න හිතාගෙන ඉන්න වෙලාව අවුරුදු 26 37 අතර කාලේ මයිලක පුදුමාකාර ආහාරයට කිචුකමක් තිබුණා. ඒ හැටි ඒ වයසේදී ඉතින් මඟුල් ගෙදරක ගියත් මල ගෙදරක ගියත් මොකකටවත් නෙවෙයි යන්නේ. කෑමටම තමයි. යනවා හත් අට දිනක් විතර. ගොක්කොලයක් නිකන් කුරුමිනේ කාලේ වැටලා තිබුණත් ඇති ආයේ මේ ගොක්කොල එල්ලන්න ඕනේ නැහැ උත්සව කරන්න. ආගෙන හරි යනවා. මට මතකයි මේ මම යාළුවගේ ගෙදරට ගිය වෙලාවේදී උන්ගේ ගෙදර මැටි වලන් තිබ්බා. මම මේ වටාත්ත විතර ලොකු පිඟානක් කරගෙන ආවා. ඇවිල්ලා අම්මට කිව්වා තුන්දරයක් විතර බෙදනවට වැඩිය මේකේ ලීසි අම්මට එක සැරේ බෙදලා දෙන්න රුවන්වැලි සෑය විතර ඇති බත් කන්ද. මට බත් දෙනකොට අම්මා එළිය තියලා දෙන්නෙත් නැහැ. අහම හරි කැමතියි. හොඳට බත් කනවා හොඳට හැදෙනවා කියලා. ඊට පස්සේ කිව්වා ඔළුවේ ගැහුවා පිඟාන විශ් කළ කිව්වා උඹට මේ පිස්සු කතා කරනද දෙන්න පිඟානේ කාපා. කොච්චර කෑවත් කමන්නේ නැහැ කියලා පැවිදි වෙන්න එපයි කිව්වා. මොකද රැයට කණ්ඩා හම්බ වෙන්නේ නැහැ. එක රැයක් බත් කෑවේ නැත්නම් ගේ කුරුල්ලගේ මස් අඩු වෙනවා කිව්වා. ඉලන්දාරින්ට කවදාවත් හොඳ නැහැ. ඔයගොල්ලෝ පැවිදි වෙන්නේ නැත්තේ ඇයි? ඔච්චරමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක අඩුපාඩුවක් මට තේරෙන්නේ නැහැ. ওই රැයට කැම ටික තමයි. අර බුදුහාරාට පූර්ව බුද්ධ ධාසනේ වගේ ඇඳෑවෙත් පින්දපාත යන තිබ්බනම් ෂුවර් මන් දන්නවා හැම තැනම ආරණ්‍ය වල පිරිලා ඉඳී සංඝයා. පන්දාලවල. ඉතින් පන්සල් ඉන්න සංඝයාත් කියනවා බත් කාලා අපාය යනවා කියලා ඒගොල්ලෝ හැන්දාට අපායම් වෙනවා. ඒක වෙනම කතාවක්. ඉතින් ඒකල කියනවා අහනකොට පිස්සු කතා කරන අපාය බත් කාලා කවුද අපාය ගියේ කියලා. කරනවා. නමුත් පුළුවන් නම් කරලා බලන්න. පුළුවන් නම් කරලා බලන්න මේ තුන් වේල කාපු එක්කනා මේ ಗುಣ සලකලා බලලා වැඩි හෝ වේවා අඩු හෝ වේවා කියන්නේ වළඳන දේ වේලේ වගේම තුන් වේල අතහැරලා දාලා මේ කටයුතු කරන්න යනකොට මොන තරම් පෞරුෂත්වයක මොන තරම් අපේ ශිවපතේ පරිභෝගයේදී වෙනස් වීමක් සිදුනද කියලා. ඉතින් ඒකෙත් තියෙන ප්‍රධාන අභියෝගය තියෙන්නේ මේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපීදී තරුණයෙක් තරුණයෙක් තරුණියක් මේ වැඩේ කරනකොට තමයි. මොකද ඒ වෙලාව ආහාරත් එක්ක සම්බන්ධය වැඩි. වයසට ගියාට පස්සේ ආහාරය පිළිබඳ ජුගුප්සාව ඇති වෙලා නොකano බීනවා කියන එක එච්චර අමාරු නෑ අර මහසිසාඩෝස අංශ කියනවා වගේ. එතකොට ලෙඩ වෙන මට්ටමටම යනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මේ තරුණ වයසේදී මේ දේ කරන්න පුළුවන් නම් ඒ පරියංකේක සක්මනක ඉඳගෙන මානසිකාර්යය පැවැත්වීම පමණක්ම නෙවෙයි තමයි මේ සිව්පසේට සම්බන්ධ පවත්තන සම්බන්ධතාවයේ වෙනසක් සිදු වෙන්නේ. එහෙම නැත්නම් කියන අපි සමාජ සම්බන්ධය එහෙම නැත්නම් ජන විඥානයත් එක්ක කටයුතු කරන වෙලාවේදී සිවුර, පින්නපාත ටික, ඉන්දු ලැබුන්ගේ බෙහෙත් පිරිකර කියන ටිකෙන් තමයි අපි ලෝකයේත් එක්ක සම්බන්ධය පවත්න්නේ. අන්නේ සම්බන්ධය පවත්න එක පිළිබඳව අපට වෙනසක් ඇති වෙනවා නම් ඒක අපිට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් තේරෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන අනික් කාටත් තේරෙනවා. ඒ නිසා කාගේ තුල හරි හෝ ඒ Brahmacharya වැඩෙනවා නම් ඒක අනික් කාට ඇඟෙන්න පටන් ගන්නවා. ඒක මේ වසන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒක අර පේන ප්‍රගමණය ජීවනෝ ඊටාම තෙමිර සිද්ධ වෙනවා. ගෝ කල්යනයක සිද්ධ වෙනවා. ඉතින් යම් හේකින් කාට හරි පුළුවන් නම් ලදයම් ආහාරයකින් සතුට වෙන්න. ලදයම් පින්නපාතයකින් සතුට වෙන්න. එතකොට ඒ කෙනාට ලැබෙන ආනිසංශය තමයි ආදී වංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමතාය භාවනාවරතිය පහානාරාමතාය පහානරතිය සෝ නේවත් දුක්ඛං සේති නොපරමම්බේති ආහාරය පිළිබඳ හරියට පීඨන්ත දන්නවනම් ඒ කෙනාට භාවනා සඳහා ගොඩක් වෙලාව ලැබෙනවා. ඒ වගේම ලාමක කුසල් කර කර ඉන්නවට වඩා ඒ අධි කුසලයට කැමැත්තක් ඇති කරන පුදුම සම්බන්ධයක් ඇති කරනවා. ඒ ලාමක කුසලය අධි කුසලයේදී ලාමක කුසලයේ කිරීමට අරතිය කියලා සඳහන් කරලා තියෙනවා මේ ගෘහ ජීවිතයේ පෘථජන ජීවිතයේ නරකයි කියලාම කියන්න බෑ. සාමාන්‍ය හොඳ නරක දෙක තේරුම් අරගෙන කටයුතු කිරීමේදී අපි හිතනට වඩා මිනිස්සුන්ට ඒක ඇත්තටම තේරෙනවා. ඕනම කෙනෙක් දිහලා බැලුවොත් ඒ මිනිස්සු නැති බැරිකමට ඇබ්බැහිය නිසා නරක වැඩ කරනවා. නමුත් ඊට වැඩිය සමස්තයක් වශයෙන් ගත්තාම මිනිස්සුන්ගේ හොඳ පැත්ත වැඩි. නමුත් ඒකේ තියෙන සෝචනීය தත්ත්වය තමයි හොඳින් වඩා හොඳ දුන්නාට පස්සේ වඩා හොඳ අතෑරලා හොඳට ඇලෙන ගතිය. හොඳ නරක දිනුනා පස්සේ අමාරුවෙන් හොඳ අයින් කරලා අපි අමාරුවේ නරක අයින් කරලා හොඳ හදා ගන්නවානේ. ඊට පස්සේ හොඳට අපි කොච්චර ඇලෙනවද කියනවනම් අපි හොඳ අපිට කොච්චර විලංගුවක් වෙනවද කියන වඩා හොඳ පෙන්නුවත් අපි අර උපයා ගන්නලඳ හොඳ අපිට බාධාවක් වෙනවා. ඒකට කියනවා අර්ථය කියලා. ඒක පුදුර ජානන්සේ කියන්නේ කාමාතේ පටමහේනා. කාමේ තමයි මේ ලෝකේ සංසාරට බඳින පළවෙනිම මාර බලසේනා ဒ ුතියා අරති උච්චති. අරති කියලා කියන්නේ අධි කුසලිය තිබියදී ලාමක කුසල් කරලා එහෙම නැත්නම් අධි කුසලයට කම්මැලි වෙන. මේ අධි කුසලයට කම්මැලි වෙන එකෙන් තුනෙන් එකක් ආහාරය පිළිබඳව ලද දෙයින් සතුට නොවි. යම් කිසි කෙනෙක් ආහාරය පිළිබඳව ලද දෙයින් සතුට වෙන්න පටන් අරගත්තා නම් එයාට මේ භාවනා කරන්න තියෙන කාලයත් වැඩි වෙනවා. ඒ වගේම ආහාරයෙන් එන නපුරත් අඩු වෙනවා. කය කර්මන්නේ වෙනවා ලහු භාවයටපත් වෙනවා. මසල්ස් ටෙන්ෂන් එකේ ඉන්නේ. ඇඟ නිතරම තියෙන හරි විවේක සූරයෙන් තියෙන. ඒක හරි අවශ්‍යයි. ඔය සක්මණේ පරියන්කේට. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ පින්නපාතයේට ප්‍රමාණි දැනගෙන කටයුතු කරනවා නම් ඒ කෙනාට බුදුචානන්සේ සඳහන් කළ තියෙනවා උත්තරායචී පිදිසාය විහෙරති ස්වේව අරතින් සහති නැත්නම් අරති සහති. ඒ කියන උතුරු කුරු දිවයිනට ගියත් එයාට මේ සීතල නිසා ආහාර නිසා කියලා කම්මැලිකමක් එන්නේ එයා කම්මැලිකම ජය ගන්නවා. කම්මැලිකම කියන්නේ අධි කුසලයට කම්මැලිකම. පරියන්කයට බැන්න සක්මන් හරි කරනවා. මුක්ක්ක් හරි කරලා තමන් අර පුරුදු කරගත්ත මානසිකාරය කොහෙන් හරි ඇති කරගන්නවා. දක්ෂිනාය චේපි දිසාය විහෙරති. දකුණු කුරු දිවෙන්ට ගියත් ස්වේ වරතින් සහති නැත්නම් අරතිත. එයා අරතිය ජය ගන්නවා. අරතියට මෙයා යට කරන යන්න දෙන්නේ නැහැ. ඒ ඇතිවිනේ ශක්තිය නිසා බුදුජානකේ සඳහන් කරනවා චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දතු මරහති කියලා. එයාගේ ප්‍රභාස්වර හිත දඹ රත්තරණක් වගේ ඒකට කිසිම කෙනෙකුට කවදාකවත් නිග්‍රහ කරන්න බැරි වෙනවා කියලා. මොකද එයා දන්නවා මේ මිනිස්සු මේ ආහාරය නිසා පුදුමාකාර විලංගුවක් ගහගෙන කොටු වෙලා තියෙන හැටි මාත් එමෙ හිටියා නමුත් මේ භාවනා ක්‍රමේ නැත්තම් මානසික ආයතන තමයි සතිය එහෙම නැත්තම් මේ ප්‍රතිපදාව නිසා මම දැනගත්තා මේක වැඩෙන්න මේක පොඩ්ඩක් මධ්‍යස්ථ ප්‍රමාණයට යන්න ඕනේ. අන්නේ ආහාරය පිළිබඳ පමණ දැනගත්ත ගමනින් පුදුමාකාර ඥාන වර්ධනයක් හැසිරීමේ වර්ධනයක් පෞරුෂත්ව වර්ධනයක් රුචර්චකම් වර්ධනයක් නිසා ඒ කෙනාට ලෝකෙ කොතැනට ගියත් විදේශයක් කියලා හිතෙන්නේ නැහැ කියලා. කොතන ගියත් ගෙදර වගේ. එයා දන්නවා ලැබිච්ච දේෙන් යැපෙන්න දාන. ඉතින් ඒක ආර්ය විනේ ලොකු පොසත්කම. මොනවා ගියත් මොනවා කෑවත් තමයි තමන්ගේ අර කුසලය භාවනාව සත්‍ය කඩා ගන්න එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක උත්සාහ කරලා බලලා මිසක නැත්නම් තමා විසින්ම ක්‍රියාවත් කරලා තේරුම් ගත යුත්තක් මිස නැත්නම් උපයාගත යුත්තක් මිස මේක පොත් බලලා හරි අමාරුයි කරගන්න. එහෙම නැත්නම් මේ දන් දීලා මේ ලැබෙන කුසලයෙන් මේක හැදේ කියලා හිතන්න බෑ. සිල් රැකලා ලැබෙන කුසලෙන් මේක ලැබෙන්නේ නැහැ. ඒකෙන් ලැබිලා තියෙන පිණෙන් අපි මානසිකාරයකට හිත දාලා එහෙම නැත්නම් බුද්ධ ශාසනය මානසිකාරය කරලා ඒ කරනකොට කරගන්න බැරි වෙන හේතුව මේ ඇඳුම් වලට ඕනට වැඩිය නටන ගතිය. කෑමට ඕනට වැඩිය නටන ගතිය. ලැබුම් වලට ඕනට වැඩිය නටන ගතිය කියන ඒවා ටික පිළිබඳව චර්යාව නැත්නම් අපි කියන බඩ රස්සාව එහෙම නැත්නම් වෘත්තිය ඒක හසුරව ගන්න දන්නේ නැත්නම් ඉතියාට කවදාකවත් අර භාවනා කරන්න කාලයක් හම්බෙන්නේ නැහැ හිතේ විවිකල් ලැබෙන්නේ නැහැ මේවා යම් වෙලාවක පිළිවෙල වෙගෙන එනවනම් රට එන්න එන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ මිනිස්සු මෙච්චර කාර්යබහුල වෙලා කරුණු කාරණා නිදහස කරනු හෙව්වට මේ හරි පාර අහුණාට පස්සේ කිසිම බාධාවක් නැහැ මොන පැත්තෙන්වත් බාධාවක් නැහැ ඒක ඒක හොඳට තේරෙන්නේ අර තිබුණු බාධාවල් දුරස් වෙන්න පටන් ගන්නවා ඒකට තමයි පේන්න පටන් අර ගන්නවා මේ කඹේ ඇවිදින මිනිස්සෙක් වගේ වැටෙන්නේ නැතුව ඉදිරියට යන්න. ඉතින් ඒකේ ඉතා වැදගත් තැන තමයි ඔය ආහාරය පිළිබඳව තියෙන කතාව. ආහාර වැඩිවීම හෝ අඩුවීම කියන අන්ත දෙක අතහැරලා ප්‍රමාණය දැනගන්නවයි කියන එක වැරදගත්තයි කියලා කනගාටු වෙන්න එපා. මොකද ඒක බුදු ගුණයක්. ආහාරයේ මත්ඤ්‍යතාවය. හැබැයි අපි හැම වෙලාවෙම මේක පිළිබඳ සැලකිලිමත් උනේ නැත්තම් ආහාර සම්බන්ධ කරන කෙලෙස් ඇති වෙන තිනීඩ වැඩි. ඒක නැතිවීම සඳහා අපි පුළුවන් තරම් බඳුන වර්තමාන මොහොතේ සතිය පැවැත්වීමෙන් ලොකු සතුටක් ලබාගෙන ඒක ලබා ගැනීම නැත්නම් ඒ සඳහා වෙන Brahmacharya සඳහා වෙන ආහාරය වගේ දේවල් වලට එච්චර ලොකු ලකුණු ප්‍රමාණයක් නොදී ලද දෙයින් සතුටින් පුරුදු වුණොත් ඒක පේන්න තියනවා ඒ කෙනා අර වර්තමානයේ සතිය පැවැත්වීමෙන් ක්ෂණ සම්පත්තිය උපයා ගැනීමෙන් ලබන සතුට අර නිර්ාමිෂ සතුට ඒ ආර්ය සතුට අගේ කරන්න කරන්න මේ බාහිර වස්තු වල තියෙන රඳාපවතින ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඒ පුදුලලා විතරක් නෙවෙයි ඇසුරු කරන අයටත් තේරෙන පටන් ගන්නවා. ඉතින් එතකොට මේ අපි කියමු හොඳට බණ කියලා භාවනා කරලා ලෝකෙට බණ කියලා අපි සාසනික කටයුත්තක් කරනවා වගේ වගේම තමයි කෙනෙක්ගේ දිනචරියාවේ වෙනසක් හරහා ලෝකෙට තේරෙනවා නම් ඒකට කියනවා ඒකට නිහඬ බණක් කියලා. එයාගේ චර්යාවෙන්ම පේනවා බලානින කෙනාට අඳුර පෑමක් කෑකොස්සන් ගැසීමක් නෙමෙයි තියෙන්නේ. සිව්පස්සේ වෙනුවෙන් දක්වන මේ මධ්‍යස්ථ භාවය ක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ නිහඬ බණේ තියෙනවා බොහෝම දුරට යන ගතිය. ඒ නිසා හැම කෙනෙකුටම අද ඉන්න මට්ටම තීරුම් අරගෙන ඒ තීරුම් අරගන්න මට්ටමට සිව්පසෙන් අවශ්‍ය කරන අවශ්‍යතාවෙන් උඩ අපි කොච්චර කාලය ගන්නවද? ඒ වෙනුවට මේ භාවනාදී නැත්නම් මානසිකාර්ය පැවැත්වීම ආදී ප්‍රතිපත්ති පැවැත්වීම ආදී ක්‍රමවලින් අපි සතුට නිරාමිෂ සුප තියාගෙන අරවයිති නැතුව බැරි නිසා ඒක පිළිබඳව කලයුත්ත කරනවා හැබැයි ප්‍රයෝජනේ සලකලා විතරයි. කවදාකවත් ඒක මේ සුඛපභෝගීත්වයට හෝ පාරිභෝගිකත්වයට යන්නේ නැති වෙන්න කරනවා නම් ඒ කටයුත්ත නිසා අපි ඔය කියන නිවන හෝ සමාජ තත්ත්වයේදී මේ පෘථිවිතලේ රත් වෙන එක අඩු වෙයිනේ. මේ පෘථිවිය කෙලසෙන එක නතර වෙන්නේ. ඉතින් අපි මේ හිතනවාද UNDP එකෙන් හරි UNICEF එකෙන් හරි කරන විකාර වැඩවලින් පුළුවන් වෙයි කියලා මේ පෘථිවි තලය රත් වෙන එක නතර කරන්න. අපි හිතනවාද මේ පෘථිවි තලය කෙලසෙන එක නතර කරන්න. එකෙක් නැත්තම් එකියක් එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවනම් ඒ හැම චිත්තක්ෂණයම මේ පෘථිවි තලයේ සංසිඳෙන්න මේ පෘථිවිය කෙලෙසීම නතර වෙන්න හේතු වෙනවා. ඒ නිසා කියන එකට කොන්ෂස් සාමි කියලා. කොන්ෂස් සාමි කියලා කියන අපි කොයි කොනේ ලෝකේ හිටියත් අපි සත්‍යමත් වෙලා ඒකෙන් ලැබෙන ක්ෂණ සම්පත්තිය බෝ කරන්න බෝ කරන්න අපි එහෙම පෘථිවියට ආශිර්වාදයක් වෙන ජනතාවත් එක්ක මොකද්දෝ ජාලයකට සම්බන්ධ වෙනවා. ඒ කටි ඔක්කොම බුද්ධඝම් කියලා හිතන්න යන්න එපා. හැබැයි ඒක බුදුරජාණන්සේ කියපු එක තමයි. මේ පාවිච්චි කරන මේ සිව්බස ද්‍රව්‍ය පුළුවන් තරම් ඒකට මධ්‍යස්ත වෙන්න. මධ්‍ය ප්‍රතිබ මොඩරේට් වෙන්න. ඒකට කියන්නේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න. සලකලා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කිරීමේ ಗುಣ කතා කරන්න. ඒ කියන්නේ ඇතිනම් ඇති කියන්නේ ඉගෙන ගන්න ඕනේ. එතකොට බැලුවම් පේනවා මේ ලෝකේ ඔක්කොම අන්ධබූතව මේ පාරිභෝගිකත්වයට වැඩිලා එක එක පරයගෙන යන්න හදන මේ රැට් රේස් එක තිබියේදී සමහර අය ඊ타මත්ම ඡාම් ජීවිතයක් ගත කරමින් ඒ තමන්ගේ සිව්පසෙට දක්වන සම්බන්ධතාවය හරහම මොකද්ද පණිවිඩයක් දෙනවා. ඒ පසුගිය අවුරුදු 40 ඇතුළත ඒකේ විශාල වර්ධනයක් තියෙනවා. යම් කිසි කෙනෙක් නිහතමානී වෙලා යම් කිසි කෙනෙක් ඒ අහිංසකතාවයට යන්න පටන් අර ගන්නවා නම් මේට අවුරුදු 40කට තිබුණාට වැඩිය අද කාගෙත් වගේ ඒකට හිත යෙදෙන ගතියක් වෙන නිසා අපි කෑකොත් සංගහ නැතුව අපේ නිහතමානීකමට අහිංසකකමට තියෙන සමාජිකත්වයේ හැම චිත්තක්ෂණයකම උපයනවා. උපයනකොට ඔය ආහාරවල තියෙන සම්බන්ධේ ආහාරවල තියෙන බලපෑම ගොඩාක් අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම නමුත් එහෙම ආහාරයට ආස කරන, ගිජු කරන කෙනෙක් දිහා බලලා පහත් කළ සලකන්න යන්නත් එපා. නිදර්ශන ගන්නකොට අපි එහෙම ඉඟිවෙන්න කතා කරාට ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒකට පුත්‍රජානන්සේ ආදර්ශයක් දුන්නා. ධර්මයේ දේශනා කරා. උන්වහන්සේ ශාසනය පිළිපදලා තියෙනවා. අදත් අවුරුදු 2600 කට පස්සේ අපිට ඕනේ නම් කවදාකවත් කාටවත් පටවන්න යන්නත් එපා කවුරු කිව්වට කරන්න යන්නත් එපා. කරලා බලන්න හැබැයි කවදාවත් හරියන්නේ ආහාරය පිළිබඳ මත්තඤ්‍යතාවයේ සතිය නැත්තම්. ඒ විනුවට කළ යුත්ත මේක සඳහායි මම මේ කරන්නේ Brahmacharya රකින්න කියන එක වගේ සාධනීය කාරණාවක් නැත්තම් අපි නිකන් නොකානෝ බිහිටියල දුෂ්කර ක්‍රියා කරාට අත්ති කිලමතාන යෝගයට ගියාට කවදාකවත් නිවන් දකින්න බෑ. ඒ සඳහා ඒක කරන ගමන් ඒකෙන් ලැබෙන ඉඩපාඩුවේ ඒ තමන් කරගෙන යන භාවනා මනසිකාරයේ පින්තට වඩා භාවනා මනසිකාරය නිසා ආමිෂයට තියෙන ආසාව අඩුයි ආමිෂ අඩුවීම නිසා භාවනා මනසිකාරය තියෙන වෙලාව වැඩි කියන දෙක තමන් තුළ ජීවිතේ අබෙමල් රේනුවක් තරම් හරි ටික ටික වැඩෙනවා නම් හදිස්සි වෙන්න එපා ඒක දිගට වඩ아가න යන්න වඩ아가න යනකොට අපිට ඒ ගැම්ම ආවට පස්සේ මුලදී නම් මේක හරීම හිමීට සිද්ධ වෙන්නේ. ඉස්සරහට යනකොට පේනවා සබහා ධර්මේ පවා මේකට අවනත වෙන, අනුගත වෙන තත්වයක් එනවා. ඒ සඳහා අපට මොනම අඩුවක්වත් නැහැ. මේිට එහයින් අපිට අහවල දේ වෙන්න ඕන කියලා එකක් නැහැ. මේ මෛත්‍රී බුදුහාමතුරු එන්න ඕනේ. ඒ කතා ඔක්කොම බුබ්බඩයන්ගේ කතා. කම්මැලියන්ගේ කතා. මේ තියෙන දේ පෙළගස්වාගෙන ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අදත් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සාමූහික වේලාවක් ගනිමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමෙන් අපි මේ ආයාසයෙන් උපයාසපය ගන්නද මේ කුසලය ලෝකවාසී ශිළු සත්‍යයන් සමග සමතේ මුදිතාවෙන් අනුමෝදනා ශීර්ෂයෙන් අදා බෙදා ගැනීම සඳහා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා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 සාදු සාදු අනුමෝදාමි ඕකාසු ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ පන්ති කමාමි කමිතබ්බං සාදු ඕකාසකමං පන්ති සුවපත් වෙත්වා ဒ ුතියම්පි ඕකාසකමාමි පන්ති සුවපත් වෙත්වා තතියම්පි ඕකාසකමාමි පන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ධග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤපකෙත්තං මනුත්තර දුල්ලභේන මහලක්ඛ පුත්ත පුත්තං නමෝ සාරිපුත්තාදි තේරණ නාගතං Pajak sih, sadar Suki hantu suap twitter suap.